මම දැන් මෙතන යන යන කමඨහන අණුව පරයන්කේ පට්ටල් උනේමි. උඩුකය ඍජුව තබාගෙන උඩුකයට සම්පූර්ණ අවධානය යොමු කළමි. ටික වේලාවකදී ආස්වාස ප්‍රාස්වාසය තේරුම් ගන්නට විය. හුස්ම රැල්ලට සම්පූර්ණ හිත යෙදෙව්වෙමි. නාස්පුඩු පුරවාගෙන හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආරම්භයේදී හුස්ම රැල්ල ගොරෝසුයි. කය තැම්පත් වෙන්න වෙන්න සිනිදුයි. වරක බරටත් මුදුවටත් දැනෙනවා. උණුසුම් වද ආයේ සිසිලද ගලනවා. වැగిරෙනවා. ඇතුළු හුස්ම පිටවෙන හුස්ම අතර ගිලෙන ස්වභාවයක් ප්‍රකටයි. එහි නිහඬ බවක් තිබෙනවා. මෙසේ විනාඩි 20ක් 30ක් හොඳින් භාවනා කළමි. ආස්වාසය ආස්වාසයේ හැටියටත් ප්‍රාශ්වාසය ප්‍රාශ්වාසයේ හැටියටත් හොඳින් වැටහුණි. මෙසේ ටිකක් වේලා සිටින විට දෙකේ සමානකමක් මට වැටහුණි. එසේම මුළු ඇඟේම කම්පා චලන ස්වභාවයක් දැනුනි. බාහිර අරමුණකට හිත ගියත් ඉක්මනින් නැවත ප්‍රධාන අරමුණ හිත ඇසුරු කරයි. ටික වේලාවකදී විසිරණ ගති අඩු වී තියුණු ස්වභාවයකපත් උනි. ඒ වාගේම නැවතත් හුස්ම රැල්ලේ සමානකමක් වැටහිනි. අරමුණ තෝරා බේරා ගන්නට නොහැකි මට්ටමක් දක්වා තිබිනි. කම්මැලිකමක් සහ නිදිමතකමක් ඇතිවිය. තියුණු ලෙස සිත යොදමින් එය නිරීක්ෂණය කළමි. එක්වරම උඩකය මාරු වාසේ දැනිනි. ටික වේලාවකට පසු මා පිහිය 100ට පැමිණීමි. ඊතා හොඳ 100කින් සිටින බව මමට තේරිණි. පෙර වූ දෙය මෙනෙහි කළමි. කිසිදු මතකයක් එහි නැත. මෙනෙහි කළ නොහැකි බව වැටහුණි. සියල්ල තේරුම් යන ප්‍රබල සිහියක් එහි විය. පාරයන්කේ පැය එකක් පමණ කාලයක් වන බැවින් නැගිට සක්මන් කළමි. ටිකක් විවේකගත යුතුයයි තේරුම් ගියමි. ඇඳ මත වැතිරෙයි. නැවතත් පෙර වූ දේ මෙනෙහි කෙලෙමි. සියල්ල මතකයේ නැත. සියල්ල අමතක කර සුපුරුදු පරිදි සක්මන් භාවනාවට ගියා. තෙරුවන් සරණයි. හොඳයි ඇත්තටම දැන් ඇත්තටම ඊට වඩා බොහොම හොඳට ප්‍රශ්නේ ගොනු කරලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ අපිට පුළුවන් තරම් මේ ධර්ම සාකච්ඡාව භාවනාවට ප්‍රයෝගී වෙන විදිහට කරන්නයි. එතකොට තමයි අපි එකම අරමුණක අපි පිරිසට එකතු වෙලා යන්න පුළුවන්. එතකොට දැන් දැන් මේ ප්‍රශ්නේදී එතකොට ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වෙලා තියෙනවා. එතකොට එහෙම කරගෙන ගිහිල්ලා දැන් මට තේරෙන විදිහට නම් ටිකක් භවනා පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඒකයි දැන් අරමුණ ටිකක් ගෙවිලා යන ස්වභාවයක්. අරමුණේ අර තියෙන විවිධ වෙනස්කම් හඳුනා ගන්නවා වෙනුවට දැන් අරමුණ ටිකක් අරමුණේ තියෙන රසය වෙනුවට අරමුණට යන නීරස වෙන ගතියක් ඒකේ නිමිති නොගන්නා ස්වභාවයක් දැන් මතුවලා තියෙනවා. ඉතින් ඒකේ වරදක් නැහැ. ඒක Tamanට මුලදී හැබැයි අපි අනිවාර්යයෙන්ම උත්සාහවත් විය යුතුයි මේක මේ තියෙන වෙනස්කම් හඳුනා ගන්න. අපි එකපාරටම මේ කලබල වෙන්න නරකයි මේක මේ යන්නේ යන්න අතෙන්ටය කියලා එතෙන්ට එකපාරට පැනලා යන්න ගියොත් මේ ක්‍රමේ වර්ධිනවා. මොකද අපි බොහොම එක්තරා ක්‍රමවත්ව එහෙම නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ විස්තර කරන මාර්ගයේ තියෙනවා. අපිට මේ නිමිති ගෙවන ක්‍රමයට එහෙම නැත්නම් නිමිති නොගන්නා தത്വයට හිතපත් වෙන්න නම් මුලින් නිමිති ගැනීමක් යම් අන්දමක නිමිති ගැනීමක් කරන්න වෙනවා. මේකේ එක පාරටම අපිට හිතේ කෙලෙස් වලින් මුදව ගන්න බෑ. ඒ වෙනුවට මුලින් අපි කෙලෙස් අඩු යම් යම් බොහොම උපේක්ෂා සහගත අරමුණු අපේ හිතට දෙමින් තමයි මේ ගමන අපි ආරම්භ කරන්නේ. අපි උපේක්ෂා වේදනාවට වේදනාව මුල් කරගෙන දැන් මේ ආනාපාන සතිය කියන්නේ බොහොම සංසිඳිච්ච අවස්ථාවක් එමන් සංසිඳිච්ච උපේක්ෂා අරමුණක් හරි කම්මැලි අරමුණක් ඉතින් එකwidehatකින් බැලුවාම ඉතින් දැන් සාමාන්‍යයෙන් විවිධාකාර වැඩවල නිරත වෙලා ඉන්න කෙනෙකුට ඉතින් මේ හුස්ම දිහා බලන් ඉන්නවා කියන එක හරිම කම්මැලි හිතෙන වැඩක්. හැබැයි දැන් කෙනෙක් කොහොම හරි උත්සාහයෙන් මේක තමයි යන්න තියෙන ප්‍රතිපදාව කියලා තේරුම් අරගෙන ඒක යෙදෙනකොට දැන් ටික ටික ටික ටික අර හිතේ තිබිච්ච කලබල ගතිය, නොරුස්නා ගතිය පුළුවන් තරම් කාමයට අදින ගතිය අඩු වෙලා දැන් මේ බොහොම ශාන්ත දාන්ත අරමුණක උපේක්ෂා සහගත අරමුණක හිත ඉන්න පෙළඹෙනවා. අපි හැබැයි ඒකට මුලින් වීරයක් යොදන්න ඕනේ. වීරයක් යොදලා තමයි නැවත නැවත මේ අරමුණට නංව ගන්න තියෙන්නේ. මොකද හිත නිතරම පුරුදලා තියෙන්නේ අර කෙලස් ගොඩේම ඉන්නයි. ඉතින් ඊළඟට දැන් මේ අරමුණේ පුරුදුනාට පස්සේ අන්න අපිට ක්‍රමසහ විදි අහුවෙනවා. දැන් ඒ අහු වුණාට පස්සේ තමයි දැන් මේ විස්තර කරන මට්ටම ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් කාලයක් කරාට පස්සේ ඔන්න කෙනෙක්ට එක්තරා අන්දමක බොහොම නිස්කලංක භාවයක් තමන්ට මේ හුස්මේ තියෙන වෙනස්කම් ආශ්වාස ප්‍රශ්වාස වල තියෙන වෙනස්කම් නොවැටහෙන ස්වභාවයක් මතුවෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඔය සාමාන්‍ය විස්තර කරනවා පස්සම් භයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්කති ඔය විදිහට අර මේ මේ මේ දෙක සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ ඔන්න අපිට ඊළඟට විවිධ ක්‍රම ඔස්සේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊළඟ මට්ටමේදී අපිට පුළුවන් කයේ ඇතිවන විවිධාකාර සංවේදනාවන් දිහා උපේක්ෂකව බලා ඉඳමින් මේ කටයුත්ත කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආනාපානයටම සිද්ධ වෙච්ච දේ දිහාත් යම් අන්දමකින් බලාගෙන ඉන්න පුළුවන්. නැවත ඒක මතුවෙනවා, නැවත නැති වෙලා යනවා, නැවත මතුවෙනවා, නැවත මතුවෙලා නැති වෙලා යනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් මේ අරමුණු නොගෙන විවිධ බොහොම ඕලාරික වශයෙන්, ගොරෝසු වශයෙන් හිතට අරමුණු නොගෙන මේ බොහොම පවතින මේ ශාන්ත తත්වය තුළ හිත පැවැත්වීමත් බොහොම ප්‍රබල සතියක්. මුලදී අපි ටිකක් රළු අරමුණක් දීලා තමයි මේ සතිය අපිට හඳුන්ලා දෙන්නේ. ඊළඟට ඒ රළු අරමුණකින් තොරව බොහොම සිනිඳු අරමුණකත් හිත සතිය පවත්වන්න හැකියාව හිතට ලැබෙනවා. ඊළඟට මේ සිනිඳු අරමුණ පවා ගෙවිලා ගිහිල්ලා අරමුණු වලින් තොරවත් සතිය පවතින තත්වයක් තියෙනවා. ඉතින් ඒක බොහොම ප්‍රබල එහෙම නැත්නම් භවනාවේ දියුණු මට්ටමක්. ඉතින් ඒ தත්ත්වය දියුණු මේ දේරුම් අරගෙන මේ කරගෙන ගිහිලා තියෙන ක්‍රමය හොඳයි. දිගටම කරගෙන යන්න මේ ආකාරයටම කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අවසරයි දෙවෙනි ප්‍රශ්නය. දේරුවන් සර්ණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන හුස්ම අරමුණු කර දකිමින් සිටින විට පෙරසේ වෙනත් අරමුණු කරා දිව යන්නේද නැත තවදුරටත් ආනාපාන අරමුණ කිරීම පහසුවක්සේ දැනේ. ක්‍රමේ ක්‍රමෙහි උඩුතල නාසය වටා වේගයෙන් චංචල ගතියක් දැනේ. එය දිහා නිකම්ම බලාගෙන සිටියෙමි. නැවත ආනාපානය දැනි එයට සිත යොමු කළා. ඒ අතරතුර සෙමින් ආනාපානය සියුම් වී ටිකක් ඈතින් වගේ දැනුණා. කයේ තදගතියත් දහඩිය දැමීම සිසිල් ගතියද දැනුණා. දකිමින් සිටියා. ඒ ඒ සිද්ධීන් ක්‍රමයෙන් පහවී යෑමත් අතරතුර ආනාපානයත් දැනෙන නොදැනෙන තත්ත්වයටපත් වුණා. දැන් කය ඊටාම සංසුන්. ඉන්න බව දන්නවා. සිහිය හොඳින්ම තියෙනවා. සිතුවිලි අතීත එනවා යනවා පේනවා කිසිම ප්‍රතිචාරයක් නැතුව ඔහේ බලාගෙන ඉන්නකොට තවත් සිත හොද ආලෝකයක් තුල සැහැල්ලුව ඉන්නවා. ස්වාමින් වහන්ස මේ භාවනාව කරගෙන යන ස්වභාවය නිවැරදිද? කිසිම බලාපොරොත්තුවක් හිතේ නැහැ. බැදීම් නැතුව ඔහේ බලාගෙන ඉන්න නිසා වාඩිවන විටම පටන් ගන්නේම සැහැල්ලුම තැනින්. හොද උපේක්ෂාවක් තිබීමෙන් සංස්කාර රැස් නොවන හැටි හරිම පැහැදිලිව දැනෙනවා. හේතුව ප්‍රතිචාර නොදැක්වීමමයි. හැමදාමත් මෙලෙසම පවතින්නේද නැත. මේ පුහුණුව ඕනෑම වේලාවක ඉක්මනින් නැවත ඇති වෙනවා. අන් අයටත් ප්‍රයෝජනයක් වේවි සිතා මෙය ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට උත්සරණයි. හොඳයි. ඇත්තටම මේ බලපුරුදු යෝගීෙක් අත්දකින්න අන්දමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මුලදී හරීම හිතට බලාපොරොත්තු සහගතයි. අපි හුඟාක් ඉතින් ඉලක්ක තියාගෙන තමයි භාවනාවට පෙළඹෙන්නේ. දැන් මේ පාරයන්ක නම් මම කොහොම හරි ඔන්න හුස්ම රැලි පහක් හයක් හරි දැක ගන්නවා කියලා. ඉතින් එහෙම බොහොම සරල මට්ටමේ බලාපොරොත්තු තියෙන්නත් පුළුවන්. ඇතම් කෙනෙකුට මේ පාරයන්කේ මම කොහොම හරි සෝවන් වෙනවා කියලා ලොකු මේ බලාපොරොත්තු තියෙන්නත් පුළුවන්. ඉතින් ওই වගේ බොහොම බලාපොරොත්තු ඔස්සේ දුවන ස්වභාවය අපිට මුලදී භාවනාවේදී තියෙනවා. හැබැයි ටික ටික භාවනා කරන්න කරන්න මේකේ යෙදෙන්න යෙදෙන්න මේ මේ බලාපොරොත්තු කියන්නේ මේ තණ්හාව මුල් කරගෙන හිතේ තියෙන කෙලෙස් වල බරගතිය නිසා කෙලෙස් වලම එක්තරාන්දමක උත්සන්න භාවයක්. නමුත් මේවා සංසිඳිලා අපිට මේ ක්‍රමය වැටහෙනකොට අපේ සිත සංසිඳනකොට මේවැය තියෙන මේ අර භාවනාව කරන්න තියෙන හේතුව ඔය වගේ පටු පරමාර්ථ වෙනුවට අපේ මේ කෙලෙස් වලින් හිත මුදා ගැනීම ඒ වගේම මේ උපේක්ෂාවෙන් යමක් දිහා බලන්න පුළුවන් හැකියාව මතු කර ගැනීම අටලෝ දහමට මුහුණ දීම ඔය වගේ බොහොම ටිකක් ගැඹුරු අර්ථ ඔස්සේ විහිදලා යනවා ඉතින් අපේ මුලින් තිබිච්ච නිවන කියන අරමුණ පවා ටික ටික මේ භාවනාව හරහා එක්තරාන්දමක විපරිණාමයකටපත් වෙනවා. ඉතින් අපි මුලින් නිවන කියලා හිතාගත්ත දේ නෙමෙයි ඔන්න අවුරුද්දක් විතර ගියාට පස්සේ මේ නිවන කියලා ඔන්න හිතා හිතා ඉන්න. ඊට තව අවුරුද්දක් විතර ගියාට පස්සේ ඔන්න ඊට වඩා බොහොම සියුම් මට්ටමකට ගැඹුරු මට්ටමකට ඔන්න තව අරමුණ එනවා. ඇත්තටම මේ වගේ අපේ භවනාවත් එක්තරා අන්දමක විපරිණාමයකටපත් වෙනවා. ඉතින් ඇත්තටම බොහොම සතුටුයි මේ වගේ එකක් අහන්න ලැබීම. ඉතින් අනිත් අයටත් ආදර්ශවත් පුළුවන් තරම් අපි මේ අර බලාපොරොත්තු ලොකු බලාපොරොත්තු නැතුව පුළුවන් තරම් බොහොම සංසිඳිච්ච මනසකින් බොහොම සරල මනසකින් හරියට කියනවා නම් අර පුංචි දරුවෙක් මේ අලුතෙන් ඒ කියන්නේ කවදාවත් මලක් දැකලා නැති දරුවෙක් මේ ලස්සන මලක් ප්‍රථම වතාවට හරිම ලස්සනට නිකන් මේ දකිනවා වගේ ඒ හිතේ නැහැ මේ නිකන් බලා මේ අතීතෙන් ගෙනාපු දෙයක් එතන නැහැ. එයා හිත මේ අලුතෙන්ම පටන් ගන්න දෙයක්. ඒතර හරිය නැවුම් බවක් එතන තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ වැඩිහිටි කාලෙදී ඒ නැවුම් බල ඒ නැවුම් බවත් එක්ක මේ භාවනාව පටන් ගන්න පුළුවන් නම් අන්න හරිම සුන්දරයි. ඉතින් ඒ தත්වයට අපි ඊට ලඟ වෙන්න පුළුවන් නම් එතකොට හරිම සරල වෙනවා මේ භාවනාව. ඒ වගේම හරිම ප්‍රමෝදජනක වෙනවා. මොකද මේ බලාපොරොත්තු වලින් තමයි මේ භාවනා කිරීමත් තවත් ආදතියක් ගෙන දෙනවා. දැන් භාවනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මේ ආතතියෙන් හිත මුදව ගැනීම. මොකක් හරි හිතේ තියෙනවා නම් කලබලකාරී ගතියක් ඒක සංසිඳෙන්න ඕනේ. ඊළඟට ආතතිගත බවක් තියෙනවා නම් ඒකත් සංසිඳෙන්න ඕනේ. නමුත් අපි ලොකු බලාපොරොත්තු එක්ක භාවනාව පටන් ගත්තොත් ඒ වෙනුවට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. භාවනා කරන්න ගිහිල්ලත් ආතතියක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් භාවනාව මේ ටික ටික ඉගෙන ගන්නකොට තමන්ට තේරෙනවා තමන් මේ කරන යම් යම් තමන්ගේම තියෙන අඩුපාඩු තේරිලා මේ වගේ බොහොම උපේක්ෂාවෙන් පටන් ගන්න සරලව පටන් ගන්න මට්ටමක් එනවා. ආදුනික මනසකින් පටන් ගන්නවා. ඊළඟට ලොකු බලාපොරොත්තු නැති නිසා අන්න හිත ඉබේම ගැඹුරට ගැඹුරට ගැඹුරට යනවා. ඉතින් මේ මේ වගේ ක්‍රමයක් අපිට තියෙනවා ඉගෙන ගන්න. ඉතින් අනිත් අයටත් ඉතින් මේ මේ දැන් පළපුරුදු යෝගීන් මොන වගේ විදිහටද මේකට එළඹිලා තියෙන්නේ කියලා ඉතින් තේරුම් ගන්න වටිනවා. දේරුවන් සරණයි තුන්වන ප්‍රශ්නේ උදේට ඉදිරිපත් වන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා හුස්ම රැල්ල දකින්නේ උදරයේ පිම්බීම හැකිලිම තුලිනි. එහෙත් මාහට පර්යංකයේ සිටිනවා විට මෙවර හුස්ම රැල්ල දැකීමට කිසිසේත් නොහැකි විය. ඒ සැඟවී ඇති බවක් දැනෙන අතර මා ආසනයෙන් එය දැකීමට ආයාසයෙන් එය දැකීමට උත්සාහ නොගත් අතර මූලික කමඨහණෙහි සිත පිහිටුවෙමි. ඒ අතරද සිත අරමුණේ පිටතට ගොස් නිතරම කලබලකාරී ස්වභාවයක් ගනි. මේ සඳහා මා කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔව් ඒ කියන්නේ මුලදී පටන් ගනිද්දී හිත කොහොමත් පිටතට යනවා. පිටත දුවනවා. ඉතින් ඒක තමයි අපේ මේ හිතේ ස්වභාවය. අපේ හිත විවිධ අරමුණු ඔස්සේ යමින් තමයි හැසිරලා තියෙන්නේ මේ තාක්. ඉතින් එයාට මේ පිම්බීම හැකිලිම වේවා ආනාපානය වේවා මේ වගේ බොහොම සරල ඒකාකාරී අරමුණක් හරිම නීරසයි. ඒ නිසා එයාට අග්ගාලා වෙන රසවත් අරමුණකට යනවා. දැන් වර්තමානයේ රසවත් දෙයක් නැත්නම් එයා අතීතයේ තමන් විඳපු රසවත් දෙයක් ඔස්සේ හරි යනවා. එහෙම නැත්නම් අනාගතයේ තමන්ට කරන්න තියෙන රසවත් දෙයක් ඔස්සේ හරි යනවා. ඉතින් ඕක තමයි අපේ හිතේ ස්වභාවය. ඉතින් ඕකට තියෙන බෙහෙත තමයි හැකිතා වඩ වඩාත් මේ මූල කර්මස්ථානයේම ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් ওই හිත පිට ගියාම පිට ගිය බව දැනගෙන තියෙනවා. ඒක බොහොම හොඳයි. එහෙම නැත්තම් වෙන්නේ අපි හිත පිට ගිහිල්ලා ඒ අරමුණ තුල සමාලාවට පැය ගණන් ඉන්නවා. තමන් මේ භාවනාවක් කරන්න ආවේ තමන්ගේ මූල කර්මස්ථානයේ මේ පිම්බීම හැකිලිමේ කියන එක අපිට සම්පූර්ණයෙන්ම අමතක වෙලා. නමුත් මේ අවස්ථාවේදී ඔන්න මතක් වෙලා තියෙනවා. දැන් මට ඉන්න තියෙන්නේ මගේ අරමුණ වෙන්න ඕනේ පිම්බීම හැකිලිම. හැබැයි දැන් ඉන්නේ මම වෙන අරමුණක කියලා ඔන්න දැන් එලඹ සිට සිහිය පැමිණිලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න, ඒ ගැන කම්පා වෙන්න එපා. අයියෝ මම මේකනේ බලන්න හිටියේ දැන් මෙච්චර වෙලා මේකනේ මං කරන්න කියලා කම්පා වෙන්න යන්න එපා. ස්වභාවයෙන් එහෙම දෙයක් ඇති වෙනවා. නමුත් දැන් තේරුම් ගන්න ආ දැන් නම් මට ඔන්න සිහිය එළඹියා. එළඹ සිටියා. එළඹ සිටිත් ඒ ඒ සිහිය නැවත සතිය පටන් ගත්ත තැන ඉඳන් සතුටින් නැවතත් මුල කර්මස්ථානෙම ඇසුරු කරන්න. ඉතින් මේ හිත පිට යන එක වළක්ව ගන්න තියෙන එකම ක්‍රමය වඩ වඩාත් මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමයි. ඒ සඳහා ඉතින් පුළුවන් තරම් දැන් තමන්ගේ හිතට යම් යම් සිතුවිලි එනවනම් ඒවට වටිනකම් දෙන්න යන්න එපා. ඒක තමයි ඊළඟ දේ. කියන්නේ දැන් අපි අපි හිතමු අපිට අතීත මොකක් හරි මතකයක් එනවා. ඉතින් ඕක මේ අපි අපි හිතමු අපි කැමැතිම කෙනෙක්ව මතක් වෙනවා. ඉතින් අපි එයාගේ විස්තරයි, එයා කෑවද බිව්වද ගැන විස්තරයි, එයා කරපු කියපු දේවල් ගැන විස්තරයි අපි හොවා හිතන්න ගියොත් ඒ කියන්නේ අපි අර මතක් වෙච්ච දෙයට වටිනකමක් දුන්න වෙනවා. ඒ වෙනුවට නිකම්ම මතකයක් මතකයක් කියන මට්ටමින් නතර වෙන්න. එච්චරයි. ඊළඟට අපි තුමු අනාගතේ තමන්ට කරන්න තියෙන දෙයක් මතක් වෙනවා. ඉතින් ඒකේ අපි තුමු දැන් තමන්ට නිවසක් හදන්න තියෙනවා. හොඳ නිවසේ දැන් පරාලගෙන ආවද, බාසුන් හැලාවද, අරයම් කරාද, මේවා කරාද. ඉතින් ඕව ඔස්සේ අපි යන්න ගියොත්, ඒ කියන්නේ අන්න අපි ආපු අරමුණට අනුග්‍රහ කළා වෙනවා. එහෙම නැත්නම් අපි ආපු අරමුණ වැදගත් කොට සැලකුවා වෙනවා. ඒ වෙනුවට ඔන්න නිකම්ම ඒක ආවා ඔන්න සැලසුම් කරනවා සැලසුම් කරනවා. අර නිකන් අර ආපු අරමුණ නිකම්ම බාල කළා දානවා. අපි පස්සට දානවා. හීන කළා දානවා. කළා නැවතත් අපේ මූල කර්මස්ථානෙට එනවා. මේ විදිහට අපේ මේ හිතට එන අරමුණු වැදගත් නොවන විදිහට එහෙම නැත්නම් ඒකට මූලිකත්වයක් නොවන විදිහට අපි හැසිරෙන්න ඕනේ. ඒ හරහාම පමණයි අපිට මේ හිත හිත මේ විවිධාකාර අරමුණු ඔස්සේ දුව යන ස්වභාවයෙන් වළක්ව ගන්න පුළුවන්. අපි ඒකට වැදගත්කමක් දුන්න පමණි දුන් තැනින්ම ඒක තව තව අපෙන්ම පෝෂණය වෙලා තව තව වැඩෙන්න ගන්නවා. ඉතින් අපෙන්ම තමයි මේ සිතුවිලි ටික පෝෂණය වෙන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි මේක පෝෂණය නොකරනම් පෝෂණය කරන්නේ නැත්නම් අන්න ඒක එහෙම්ම බාල වෙලා අපිට මූල කර්මස්ථානෙට එන්න පුළුවන්. නිසා වඩ වඩාත් මූල කර්මස්ථානය ඇසුරු කරන්න කියන එක තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ. අවසරයි හතරවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා තවමත් භාවනාවේ මුල් අවස්ථාවේ පසු එමි. ආනාපානා සති කම්මස්ථානය වැඩිීමේදී නාසිකාග්‍රය වෙත සතිය පිහිටුවාගෙන හුස්ම ඇතුල්වන හා පිටවන අයුරු නිරීක්ෂණය කිරීමේදී හුස්ම ක්‍රමයෙන් සියුම් වී යන හැටි දැනේ. නමුත් හුස්ම මුල මද අග නිරීක්ෂණය කිරීමට යාමේදී බලවත් අපහසුතාවයකට පත්වන්නේමි. මන්දයත් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සීක්‍රයෙන් සිදුවන්නක් නිසා මුලමැද අග බලන්නට උත්සාහ කිරීමේදී වමනාවෙන්ම හෙමින් හෙමින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට යාම නිසා වෙහෙසකර ගතියක් ඇතිවේ. මෙයට විමසුමක් ලබා දෙන මෙන් දෙපා නැමද ගෞරවයෙන් ආයද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අතරම මෙතන පොඩ්ඩක් ඉක්මන් වෙලා වැඩි අපි මේක හිමින් යන්න තියෙන ගමනක් තියෙන්නේ. අපි සතිය හොඳට තියුණු වෙනකන් මේ මට්ටමට යන්න හොඳ නැහැ. අපි මුලින් නතර වෙන්න ඕනේ මේ හුස්ම ගන්නවා හුස්ම පිට ගන්නවා ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස ඔය මට්ටමේ නතර වෙන්න. එක පාට මේ මුලැමැදාගවල් බලන්න යන්න එපා. ඉතින් එතන ඒක තමයි ඔතන වරද්දගෙන තියෙන්නේ. තාම හිත සූදානම් නැහැ මේ මට්ටමට යන්න. ඉතින් සූදානම් නැති කෙනෙක් මේ ලොකු වැඩක් කරන්න දුන්නාම හරි වෙහෙසයි. හරියට නිකන් පුංචි දරුවෙකුට ලොකු සිමෙන්ති කොටයක් අරන් යන්න දුන්නා වගේ වැඩක් දැන් මේ හිත හිතට කරලා තියෙන්නේ. මොකද හිත හිත තාම ශක්තිමත් නැහැ. සතිය සමාධිය දියුණු වෙලා නැහැ. ඉතින් එයාගෙන් අපි ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු කරනවා. මේ කරගන්න හදනවා. ඉතින් එතකොට හරි වෙහෙසයි. හිත තව තවත් එතකොට විසිරෙනවා. ඒ නිසා පුළුවන් තරම් මුල් අවස්ථාවේදී මේ මුල් මේ මුල් කමටහනේ ඉන්න. කියන්නේ ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස. ඕක අපිට සෑහෙන හුස්ම රැලි සංඛ්‍යාවක් අඛණ්ඩව පවත්වන්න පුළුවන් මට්ටමක් එනකන් ඒකේ ඉන්න. ඒ කියන්නේ උදාහරණයක් තව සරලව කියනවා නම් අපි හිතමු දැන් පැයක් පරයන්ක භාවනාව කරනකොට අපි හිතමු අපිට අහෝනේ ඔන්න හුස්ම රැලි පහයි. පහයි කියන්නේ එක දිගට. ඔන්න අපි ආශ්වාසය අහුණා, ඔන්න ඊළඟට ප්‍රාශ්වාසයත් අහුණා. ඔන්න ආශ්වාසය අහුණා, ප්‍රාශ්වාසයත් අහුණා. ආශ්වාසය අහුණා, ප්‍රාශ්වාසය අහුණා. ආශ්වාසයත් අහුණා, ප්‍රාශ්වාසයත් අහුණා. ආශ්වාසයත් අහුණා, ප්‍රාශ්වාසයත් අහුණා. ඔන්න හිත පිට ගියා. ඒ කියන්නේ අර එක දිගට හිටියේ අපි පහයි. දැන් ඊළඟ පාර උත්සාහවත් වෙන්න මේ පහ හය කරන්න. ඉතින් ඔය ඔය වගේ බොහොම සරල මාර්ගයක අපිට යන්න තියෙනවා. ඉතින් ඔහොම ඔහොම යන්න යන්න යන්න යන්න ඔය පහ හය වෙනවා පහ 10 වෙනවා 10 20 වෙනවා 20 30 වෙනවා අර අඛණ්ඩව මේ සතිය පවත්වන්න පුළුවන් හැකියාවක් ඔන්න ගොඩනගෙනවා. ඊළඟට ඒ තුලින් යම් රසයක් මතුවෙනවා. හිත දැන් ටික ටික පුරුදු වෙනවා. මේ අරමුණට නැවත නැවත අපි ගෙන්නනවා. දැන් හිත පිට ගියා. පිට ගියේ එක නැවත ඔන්න මෙතෙන්ට ගෙනාවා. ආයි බැලුවා. ආයි පිට ගියා, ආයි ගෙනාවා. ආයි බැලුවා. ඉතින් ඔහොම මේක හරිය මුලදි ටිකක් මේ ආයාසය මේ කියන්නේ වීරයක් යොදන්න ඕන. පොඩ්ඩක් වෙහෙස කරගතියක් තේනවා. හැබැයි වෙන කිසිම ක්‍රමයක් නැහැ. වෙන කිසිම කෙටි ක්‍රමයක් නැහැ. මේකමයි එකම ක්‍රමේ කරන්න තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මුලදී උත්සාහවත් වෙන්න මේ Tamanට මේ වැඩේ කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න ඒ විශ්වාසය ඇති කරගෙන කරගෙන යන්න කරගෙන ගියාම දැන් Tamanට අර අඛණ්ඩව සතිය පවත්වන්න පුළුවන් මට්ටමේදී කියන්නේ සෑහෙන දුරට ඔන්න දැන් සතිය තීව්‍ර වෙලා සතිය තියුණු වෙලා අන්න ඒ අවස්ථාවේදී යන්න අපිට පුළුවන් මේක මේ ආස්වාසය පටන් ගන්නා මට්ටමටම දැන් එතෙක් අපිට අහුනේ මේ ආස්වාසයේ ගොරෝසු හරියට ප්‍රශ්වාසයේත් ගොරෝසු හරිය. දැන් අපි උත්සාහවත් වෙනවා මේ ආස්වාසේ පටන් ගන්න හරියටම පොඩ්ඩක් කිට්ටු කරලා බලන්න. මුලදී කොහොමද මේ ආස්වාසේ පටන් ගන්නෙ? ඊළඟට ඊළඟට කොහොමද මේක වර්ධනය වෙලා යන්නේ? ඊළඟට කොහොමද මේ ආස්වාසේ ගෙවිලා යන්නේ? කියලා ඔන්න ඒක අපි අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඊළඟට ප්‍රශ්වාසයක් කොහොමද පටන් ගන්නෙ? ඒක කොහොමද හිමීට වර්ධනය වෙන්නේ? ඒක කොහොමද හිමීට බහැලා යන්නේ? මේ විදිහට අර සතිය ටිකක් දියුණුනාට පස්සේ තමයි මේ පියවරට යන්න තියෙන්නේ. ඒ නිසා එකපාරට මෙතෙන්ට යන්නේ නැතුව මුල අවස්ථාවේදී ටිකක් අර හිත මේ අරමුණත් එක්ක සමාහිත වෙනකන් හිත ගාන්ට මේකත් එක්ක සැසඳෙනකන් යා වෙනකන් මුල මට්ටමේම ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අවසරයි පස්වන ප්‍රශ්න ඉදිරිපත් වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාවේදී කලක් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළමි. ඉන්පසුව ඔසවමි පහත් කරමින් තබමින් වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළමි. දැන් මා කිසිවක් නොසිතා පාදයට පමණක් සිත තබා සක්මන් කරමි. එහිදී මට පෙරමෙන් අවස්ථාවල ඇති තදගතිය අඩු වී සැහැල්ලු බවක් දැනේ. එසේම පාද ස්පර්ශ වන විට පොළවේ තද ගතිය, මෘදු ගතිය, සීතල, උණුසුම ආදී ගති ලක්ෂණ මනාව දැනේ. මනසද වෙනත් අරමුණු වලට ගමන් නොකරයි. සිත සැහැල්ලුය. එසේම වැනෙනා ගතියක් දැනේ. සමහර වෙලාවට වැටෙන්නට යන ගතියක්ද ඇතිවේ. මේ මාගේ සක්මනේ අත්දැකීමයි. නමුත් ආනාපාන සති භාවනාවේදී බොහෝ විට ආශ්වාසා ප්‍රාශ්වාසයේ අරමුණු දැන ගැනීමට නොහැකි වේ. සමහර අවස්ථාවලදී ඊටමත් හොඳින් දැනි සැහැල්ලු බවද ඇති වී ඊටම සියුම් ස්වභාවයකට පැමිණ කිසිවක් නොදැනෙන හිස් ස්වභාවයකටද පත්වේ. එලෙස පැය භාගයක් පමණ එක දිගට සිහිය සිටියේ හැකිය. ආශ්වාස ප්‍රාශ්වාසයේ අරමුණුගත නොහැකි වේලාවට සක්මන් භාවනාවට යමි. මේ පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ පතමි. ඉක්මන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හොඳයි මේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනත් දැන් ටිකක් පළපුරුදු කෙනෙක්. මොකද දැන් මේ දැන් හුස්ම දැන් සංසිඳිලා තියෙන්නේ. ඒ කියන්නේ සංසිඳිච්ච දැන් හොඳට සක්මන් භාවනාවේ යෙදිලා ඊළඟට හොඳින් සතිය දියුණු කරගෙන හිත තැම්පත් වෙලා ඊළඟට අපි පරයන්ක භාවනාවට එළඹෙනකොට ඒ පළපුරුදු කෙනාට නැවතත් අර හුස්මේ රළු ගොරෝසු මට්ටම් අහුවෙන්නේ නැහැ. මොකද දැන් දැන් සෑහෙන්න මේ හුස්ම සංසිඳිලා තියෙන්නේ. ඉතින් අපි හාර අවුස්සලා ආයි හුස්ම මතු කරන්න ගියොත් අන්න වරද්ද ගන්නවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. හුස්ම සංසිඳිලා නම් ඒ සංසිඳිච්ච මට්ටමේම ඉන්න. ඊළඟට ඒ සංසිඳිච්ච මට්ටමේ හුස්ම පෙනෙන්නේ නැති නිසා Tamanට මුකුත් අරමුණක් නැති නිසා අපි නැවතත් සක්මන් භාවනාවට ගියොත් ඒකත් වැරදි. මේ අරමුණු වලින් තොරව බොහොම සංසිඳිච්ච මනසක හිත පවත්වනවා කියන එක බොහොම වටින අවස්ථාවක්. ඉතින් මේක තමයි අපිට යන්න තියෙන එල්ලය. මේක කියන්නේ අපිට මේ හැමතිස්සෙම ආනාපානයත් එක්කම මුළු ජීවිත කාලයම ඉඳීම නෙමෙයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ආනාපානය කියන්නේ මුලින් අපිට අර මේ අවශ්‍ය කරන සතිය සමාධිය මේ වඩවා ගන්න දීපු ආයුධයක්. දැන් ඔය ආයුධය පාවිච්චි කළා අපි මේ වැඩේ කරගන්නවා. ඊළඟට මේ ආයුධය අපිට පැත්තකින් තියන්න සිද්ධ වෙනවා. දැන් අපිට හැමදාම මේ ආයුධය පාවිච්චි කරන්න බෑනේ. ඊළඟට අපිට ඒ සඳහා ඊට එහා දියරේදී වෙනත් ආයුධයක් භාවිතා කරන්න ඕනේ. ඒ தත්ත්වය තේරුම් ගන්න. දැන් එතකොට අරමුණ බොහොම සංසිඳිලා තියෙනකොට දැන් ඒ අරමුණ නැවත ගොරෝසු කරලා මතු කරලා හොයන්න යන්න එපා. ඒ වෙනුවට මේ සංසිඳිච්ච ඒ මට්ටමේ හිත පවත්වන්න. බලන්න මේ මේ తত্ত্বය මේ මට්ටම අරමුණු වලින් තොරව මේ සංසිඳිච්ච සාමකාමී මට්ටම කොයිතරම් තව පවත්වන්න පුළුවන්ද? දැන් එහෙම හිත එහෙම බොහොම සංසිඳිලා බොහොම නිස්කලංකව ඉන්නකොට බලන්න ඇඟේ යම් යම් නලියන ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඊළඟට යම් යම් වේදනාවන් මතුවෙන්න පුළුවන්. ඊළඟට හිතට විවිධ අරමුණු වෙන්න පුළුවන්. ඉතින් දැන් අර සංසිඳිච්ච මට්ටම නිකන් Tamanගේ නිවස කරගන්න. හරියට අපි කියන රෙෆරන්ස් පොයින්ට් එකක් කියන්නේ මේ නිකන් මොකද්ද නිකන් අපි ගත්ත නිකන් ශූන්‍ය ලක්ෂය වගේ. මුල් ලක්ෂය වගේ. අන්න එතන ඉඳන් දැන් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඒ මට්ටමේ ඉඳන් ඔන්න හිටපු ගමන් වේදනාවක් එනවා. එයා දිහා බලන් ඉන්නවා. මේ වේදනාව ඇවිල්ලා මොකද කරලා යන්නේ? ඊට සිතුවිලි ටිකක් එනවා. ඔය සිතුවිලි ටික ඇවිල්ලා මොකද කරලා යන්නේ? ඊළඟට ආයෙත් ආනාපානය මතුවෙනවා. ඔන්න එයා ඇවිල්ලා මොකද කරලා යන්නේ? දැන් මේ නිරීක්ෂණය Tamanට බොහොම සාවධානව සංසිඳිලා නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටම තමයි දැන් මේ හැදිලා ඉන්නේ. හැදිලා තියෙන්නේ. දැන් අවශ්‍ය කරන මේ පිටිය සකස් වෙලා තියෙන්නේ. මේ පිටිය සකස් වුණාට පස්සේ අපි නැගිටලා ගියොත් සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා තේරුම් ගන්න මේ පිටිය සකස් වුණා. දැන් මේ தත්ත්වයේ දිගට පවත්වමින් මතුවෙන මතුවෙන අරමුණු වල ස්වභාවය නිරීක්ෂණය කරමින් ඉන්න. ඒකයි කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෑසන සක්මණින් පසු පරයන්කේ ආනාපානාසති භාවනාව කළෙමි. ආස්වාස ප්‍රාස්වාසයේ සියලු අංග ප්‍රත්‍යංග එනම් 11 ආකාරයට බලමින් සිටියදී ආස්වාස ප්‍රාස්වාසය ගෙවි යාම ආරම්භ විය. එෙහිදී ප්‍රාස්වාසයේ කෙලවර හිස් බව හා ආස්වාස ප්‍රාස්වාසය ගෙවි යාම දුටිමි. ඒ සමගම ඉක්මනින් හිස් තැනට ලගා වීම සිදුවිය. ඒ සමගම ආස්වාසය හා ප්‍රාස්වාසය ගෙවී යාම පිළිබඳ සතුටක්ද චිත්තක්ෂණ කීපයක් ගතවත්ම කය සැහැල්ලු වීම හා වැඩි වී සිටි තද බව නොදැනී යාමත් සිදුවිය. ඇති වූ සතුටක් නැතිවිය. දැන් ඉදිරිපස ඇති හිස් බව විටින් විට පැහැපත් පැතිරී ඇතිවත්ම ඇති බවක් දිස්විය. නමුත් විටින් විට මේ తත්වය අඩු වැඩි වීමත් හා නැතිව යාමත් සිදුවිය. ඒ අතරතුර අතීත සිතුවිලි හා මෑත භාගයේ සිද්ධීන් පිළිබඳ සිතුවිලිද විවිධාකාර වූ විශාල සිතුවිලි ප්‍රමාණයක් නොකඩවා ගලා ආවා. සියල්ල සතියෙන් දුටිමි. ඒ වගේ කඩින් කඩ ආ මේ සිතුවිලි අනාරාධිතව ආවා හැදිනීමත් සමග මෙන් අනාරාධිතව යන බවක් දුටිමි. විශේෂයක් වූයේ සිතුවිලි හඳුනා ගැනීමත් සමග නැතිව යාමයි. එහෙත් විශේෂයක් වූයේ සියලුම සිතුවිලි සඳහා මාගේ සම්බන්ධයක් නැති විටය. මේ தত্ত্বය පිළිබඳව කිසියම් වූ කලකිරීමක් හෝ ගැටුමක් ද්වේෂයක් ඇති නොවීමත් සිතුවිලි අතරතුර ආශ්වාසය මතුවී එය නැවත සිදී ගොස් හිස්තැන් මතුවී නමුත් ඒ කෙරේ ඇතිවන අවධානයේ ඊතා කෙටි කාලයකදී ගිලිහි යාමත්ය ඒ සියල්ල සතියෙන් දුටිමි විටින් විට මතෝ හිස්තැන් පැතිරීමත් කය පිළිබඳ කිසිදු සලකුණක් නොමැති වීමත් සිතට පමණක් කයේ යම්කිසි සංඥාවක් ඇති බවට පැවතීමක් සිදුය. පැය දෙකකට ආසන්න කාලයක් මේ සංසිද්ධිය අත්දැකීමි. උදෑසන දාණයෙන් පසු පරයන්කේදීද සිතවිලි සහ අද අද සිදුවන සිද්ධීන් මනසට මතු අතර ඒ සියල්ල සතියෙන් දුටිමි. එහිදී ඇතැම් සිතුවිලි මනසින් විග්‍රහ වීමත් සිදු කෙරිනි. මේ පර්යංක භාවනාව පිළිබඳ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. හොඳයි. ඒ කියන්නේ දැනුත් ටිකක් පළපුරුදු යෝගියේ කියන්නේ සිත සෑහෙන සංසිඳලා තියෙනවා. දැන් රූප කර්මස්ථානයකට ඉඳලා ඉන් එහාට දැන් චිත්තානුපස්සනාව වගේ මට්ටමකට ඇවිල්ලා තිනවා. එතකොට දැන් ওই සිතුවිලි ඇත්තටම එනවා යනවා. ඉතින් අපි මේ එන යන ස්වභාවය තමයි දකිමින් ඉන්න ඕනේ. දැන් මේකේ අපිට يعني අර මුලදී පොඩි කුතුහලයක් තියෙනද මේක බලලා මොකද්ද වෙන්නේ මොක බැලුවා කොච්චර බැලුවත් ඔච්චර නේද කියලා සමහරවිට Tamanට මේ එක්තරාන්දමක පසුබෑමක් ඉන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න මේක මේ නැවත නැවත දකිමින් සිටීම හරහාමයි අවශ්‍ය කරන සිතේ ගුණාංග දියුණු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. දැන් මේ සිතුවිලි වල හට ගැනීම දකිමින් වාසය කරනවා. සිතුවිලි වල නිරුද්ධ වීම දකිමින්, ගෙවි යාම දකිමින් වාසය කරනවා. මේ ඇතිවීම නැතිවීම දෙක දෙකම දකිමින් වාසය කරනවා. දැන් එක්තරා අන්දමක හරිම මේ කියන්නේ මේ යෝගියාට නොතේරුණාට ලොකු මේ ආකල්පමය වෙනසක් අපේ හිත තුළ ඇති වෙනවා. මොකද අපි මෙතෙක් කාලයක් අපේ මේ සිතුවිලි මගේ කරගෙන හිටියේ. මේ හිතන්නේ මම. මේවා මගේ සිතුවිලි. මම මේවට අනුව ක්‍රියාත්මක විය යුතුයි. මට දැන් මොනවා මොනවා හරි සිතුවිලි ටිකක් ආවා මම ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. තව මොනවා මොනවා හරි සිතුවිලි ටිකක් ආවා ඔන්න ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. හරියට නිකන් මේ හිතට එන එන හැම සිතුවිල්ලක්ම අපිව වහලෙක් කරගෙන මේ තියෙන්නේ අත් වශයෙන්. නමුත් දැන් මේ යෝගාවචරයා මේ එන සිතුවිලි සිතුවිලි වශයෙන් දකිනවා. ඒවට අහු වෙන්නේ නැහැ. අරමුණට අහු වෙන්නේ නැහැ. අරමුණ අරමුණ වශයෙන් දකින්න පුළුවන් තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඕක ලොකු ජයග්‍රහණයක්. මොකද දැන් අපිට එක්තරාන්දමක මධ්‍යස්ත බවක් ප්‍රඥාවක් දියුණු වෙලා තියෙනවා. මේ එන අරමුණු යම් යම් හේතුන් නිසා හටගන්නවා. දැන් මේකෙත් කියුණා ඔන්න අනාගතේ කරන්න තියෙන දෙයක් නිසා ඒක මූලික කරගෙන ඒ හේතුඵල සම්බන්ධතාවය අනුව ඔන්න හිතුවිලියක් ඇති වෙනවා. ඉතින් යා ටිකක් ටිකක් දඟලනවා යා එහෙම්ම යාම නැතිලා යනවා. අන්න තව ඊළඟට තව කොටසක් ඇති වෙනවා. එයාත් ඉතින් මොනවා මොන හරි පෙන්ලා යාම නැතිලා යනවා. ඉතින් අපි හුදු නිරීක්ෂකයෙක් විදිහට මේ නාඩගම දිහා අපි බලාගෙන ඉන්නවා. ඉතින් මේ මේ බැලීම හරිම එක්තරාන්දමක හරි විප්ලවීය බැලීමක්. මොකද අපි මෙතෙක් වෙලා තියෙන්නේ අපිට මේ අපිට ওই විදිහට මධ්‍යස්තව මේ හිතේ ඇතිවන සිතුවිලි දකීමේ හැකියාවක් අපිට තිබිලා නැහැ. ඉතින් දැන් අපි භාවනාවක් කරහා මේ හැකියාව අපි ඇති කරගන්නවා. ඇති කරගෙන මේ සිතුවිලි වලින් අපේ හිත මුදව ගන්නවා. ඉතින් අපි පුළුවන් තරම් මෙහෙම දකින්න දකින්න මේ සිතුවිලි වලට දෙන වටිනකම අපි තව තව අඩු කරනවා. ඒක ඉබේම වෙනවා. මේ තේරුම් යනවා Tamanට ඔන්න දැන් හිත කරන්න තියෙන දෙයක් මත ඔන්න රටේ නැති සිතුවිලි පහළ වෙනවා. ඔන්න අතීතයේ වෙච්ච දේවල් මත ඔන්න රටේ නැති සිතුවිලි පහළ වෙනවා. ඊළඟට ඔන්න Tamanට මොනවා හරි වෙච්ච අකරතැබ්බයක් ගැන තියෙනවනම් ඔන්න ආයෙ තව ටිකක් පහල වෙනවා. ඉතින් මේවාට හැබැයි මධ්‍යස්තව සතියෙන් යුක්තව දකින්න කෙනාට තේරෙනවා මේවා මේ හේතුඵල නිසා හටගන්න මේ හේතුන් නිසා හට අර ගන්නවා. එහෙම නැත්නම් මේවැය තියෙන මේ එකකට එකක් ඈඳිච්ච ස්වභාවය අපි කියන සංකත ස්වභාවය කියලා. ඒ ස්වභාවය නිසා මේ ටික හට අරගෙන තියෙනවා. ඉතින් Tamanටම තේරෙනවා මේ එකක්වත් මම මේ ආරාධනා කරපුවා නෙමෙයි. මට ඕනවට හටගත් ඒවා නෙමෙයි. මේවා මේ ඉබේම හට ගන්නවා. අන්න Tamanට මේ සිතුවිලි හරහා තේරෙන්න යනවා, තේරුම් යනවා අනාත්ම ස්වභාවය. මේවා මේ මට අයිති දෙයක් නෙමෙයි, මගේ දෙයක් නෙමෙයි. මේවා හේතුඵල නිසා හේතුන් නිසා හට අරගෙන ඒවම නැති වෙලා යනවා. ඉතින් මේකට මම මගේ කියාගන්න යෑම තරම් මෝඩකමක් තවත් නැහැ. ඉතින් මේක තව තව තව තව දකින්න දකින්න අන්න මේ සිතුවිලි වලට දෙන වටිනකම අඩු වෙලා හිත පුළුවන් තරම් තවදුරටත් තැම්පත් වෙනවා. හිත නිකන් බොහොම නිශ්චල වෙනවා. සිතුවිලි වලින් තොරව හිතේ බොහොම සාමකාමීකමක්, සාමකාමී බවක් ගොඩනගෙනවා. ඉතින් හරි ලස්සනට ඉතින් බුදුරජාණන් වහන්සේ ඕවා මේ පෙන්වලා දීලා තියෙනවා. දැන් ඔය රහතන් වහන්සේගේ සිත පිළිබඳව එහෙම විස්තර කරද්දී තුවටක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. උන්වහන්සේ විස්තර කරනවා දැන් සාමාන්‍යයෙන් පෘථග්ජනයෙක්ගේ ස්වභාවය මේ මුහුදේ රළ වගේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා මුහුදේ මේ වෙරළේ තියෙන්නේ බොහොම චංචල ස්වභාවයක්. නිතරම කඩාගෙන එනවා රැලි. එනවා ඊළඟට හරියට සද්දේ ഘോഷාව ඊළඟට ඇවිල්ලා රළ මේ ගල්වල හැප්පෙනවා, සද්ද දානවා, බුබුලු නගනවා. අන්න ඒ වගේ තමයි මේ පෘ탁ජන ස්වභාවය. නමුත් ටික ටික ටික ටික ගැඹුරට යන්න ගැඹුරට යන්න ඈතට ඈතට යන්න යන්න මුහුදේ එහෙම රළක් ඇත්තෙම නැහැ. බොහොම සම්පූර්ණයෙන් සංසිඳිලා. මුකුත් රළ පතරක් නැහැ. බොහොම සංසිඳිච්ච, ශාන්ත, ඨිතෝ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. ඨිතෝ කියන්නේ මේ බොහොම සිටිය, කම්පණය නොවන, අකම්පිත, නොසෙල් වෙන මනසක් අන්න ඇති වෙනවා. ඉතින් ඒ தත්ත්වය හරිය ලස්සනට ඉතින් බුදුරජාණන් වහන්සේ දහමේ විස්තර කරනවා. ඉතින් ඒ தත්ත්වය තමයි අපි ටික ටික අත්දකින්න උත්සාහවත් වෙන්නේ. ඉතින් උත්සාහයෙන්, වීරයෙන්, Taman යන මාර්ගයේ නිවැරදි බව තේරුම් අරගෙන කරගෙන යන්නයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ හත්වැනි ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට මුලදී වම දකුණ ලෙස මෙනෙහි කර ඉන්පසු කෙටි වේලාවකදී পায় ඔසවද්දී සැහැල්ලුවකුත් බිමට පාත් වෙද්දී බර වෙන ගතියකුත් එක් පායක් ඔසවද්දී සම්පූර්ණ ශරීරයේ බර අනෙක් පාදයට දැනෙන බවත් නිරීක්ෂණය කළෙමි. මේ අතර පියවර 10ක් පමණ සිහියෙන් ගොස් හිත ශබ්ද රූප වලට පිට යන බවක් දැනේ. නැවතත් සක්මනට යොමු වෙයි. මෙසේ දිගටම සක්මන් කරන විට පාදවලට හොඳින් සිහිය පිහිටයි. එවිට සක්මන් කරන විට ටික වේලාවකින් තද නිදිමත ගතියක් දැනේ. එවිට තවත් සක්මන් කිරීමට කම්මැලි හිතේ. එවිට පර්යංකයට යමි. මෙසේ කිරීම හරිද නැත්නම් දිගටම සක්මනේම සිටිය යුතුයද කියා පහදා දෙනසේක්වා පරයන්කයට ගිය පසු ආශ්වාසය ප්‍රාශ්වාසය දෙස බලා සිටින විට ඊතා සියුම් වී වෙන්කර හඳුනාගත නොහැකි ලෙස දැනේ. එවිට වායෝ ධාතුවේ චලනයක් ලෙස බලා සිටි. මේ පහදා දෙනසේක්වා. දැන් හැබැයි සක්මනේදිත් දැන් සාමාන්‍යයෙන් අපි පැයක් වෙන් කළා තේනවනේ. ඉතින් ඉන්න පුළුවන් නම් ඒක වරදක් නැහැ. මොකද අර දැන් නැවත නැවතත් කියන්න තියෙන එකම දේ අපිට අර අපේ හිතට එක්තරාන්දමක අරමුණේ රසය අඩු වුනහම තමයි ඔය කම්මැලි ගතිය එන්නේ. හැබැයි අපි ඕක තේරුම් ගන්නවා නම් මේක තමයි මේ කෙලෙස් අඩු හිතේ ස්වභාවය කියලා අපිට හොඳට ඒක තේරෙනවා නම් අපි ඊළඟට ඔහේ ඕක කරගෙන යනවා. අන්තිමට නිකන් හරේ ඒකාකාරී බවක් තියෙනවා. දැන් ඔතන වෙලා තියෙන අර මම කියලා අපි අල්ලගන්න ස්වභාවය මේ මමයේ කියලා අල්ලගත්ත ස්වභාවය දැන් අඩු වෙලා. ඉතින් ඒ හින්දා හිතට ඒ තරම් මේ කිසි ගතියක් නැහැ. ඉතින් අන්තිමට හරි ඒකාකාරී බවක් ඔන්න කම්මැලි ගතියක් එනවා. නමුත් අපිට ප්‍රඥාවෙන් ඒත්තු ගන්නන්න පුළුවන් නම් මේක තමයි මේ කෙලෙස් අඩුවීමේ తত্ত্বය. දැන් හිත එක්තරා අන්දමකින් මේ කාමච්ඡන්දයෙන් මිදිලා විවිධාකාර අරමුණු ඔස්සේ යන ගතිය අඩු වෙලා දැන් මේ තනි අරමුණක බොහොම උදාසීන අරමුණක ඉන්න මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තමන් ප්‍රඥාවෙන් තේරුම් ගන්න මේක තමයි තවදුරටත් පවත්වන්න ඕනේ. ඉතින් මේක තවදුරටත් පවත්වද්දී අර තමන්ට ලොකු ආයාසයක් යොදන්නේ නැතුව වීරයක් යොදන්නේ නැතුව සක්මන ඉබේ කෙරෙන ගතියක් එනවා. කියන්නේ ඔය අපි ලොකු වීරයක් යොදලා උත්සාහයක් යොදලා දැන් සක්මන කරන්න ඕනේ ඔහේ නිකන් කය එහෙට යනවා මෙහෙට යනවා. එහෙට යනවා මෙහෙට යනවා නිකන් තමන් සක්මන දිහත් නිකන් පිටේ ඉඳන් බලන් ඉන්න කෙනෙක් වගේ බලන් ඉන්නවා. ඉතින් ඒකත් බොහොම රසවත් එක අන්දමකින්. මොකද අපි මෙතෙක් ඉතින් ওই වගේ දේවල් කරලා නැහැනේ. අපි ඉතින් වෙන වෙන දේවල් හිත හිත සක්මන් කරනවා. එහෙමනේ ඉතින් සාමාන්‍යයෙන් ගත කරන්නේ. ඒ වෙනුවට දැන් අපි බොහොම සතිමත්ව සක්මන් කරන්න පටන් අරගෙන ඒ සතිමත් බව හරහා ඔන්න අපි පුළුවන් තරම් මේකේ දැනෙන දේවල් අපි වඩ වඩාත් නිරීක්ෂණය කළා. ඔන්න ඊළඟ අධීරයේදී ඒවත් ඔන්න සංසිඳෙන්න පටන් අරගෙන ඔන්න දැන් අරමුණු වල රසය ගෙවිලා ගිහිල්ලා හරි ඒකාකාරී බවකට එන්නේ. ඉතින් මේක මේ ක්‍රමානුකූල වර්ධනයක් වෙලා තියෙනවා. ඉතින් නුවණෙන් තේරුම් ගන්න තමන්ගේ තර්ක මනසට චුට්ටක් කාවත් ගන්න මේ தત્ත්වය අපි පවත්වන්න ඕනේ. මේ தત્ත්වය අපි ටිකක් දියුණු කරන්න ඕනේ. මොකද මේ කෙලෙස් නැති මට්ටම තමයි අපි වඩ වඩාත් වර්ධනය කරන්න ඕනේ. කෙලෙස් වලින් තමයි අපිට ලොකු මේ අරමුණු රස මතු කරලා දෙන්නේ. ඒ වෙනුවට කෙලස් ටික අයින් වෙද්දී බොහොම ඒකාකාරී බවක් තියෙන. ඒ බව තේරුම් අරගන්න. ඊට පස්සේ අපිට තවදුරටත් මේක තව ටික ටික දිගට කරගෙන යන්න හැකියාව ලැබේවි. අවසරයි ස්වාමීන් වහන්සේ අටවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමඨහන පිම්බීම හැකිලිම පරයන්ක භාවනාව සඳහා වාඩියෝ මම හිති ආසනය ගැන මෙනෙහි කළෙමි. තප්පර දෙක තුනකදී මගේ කමඨහන වන පිම්බීම හැකිලීමට දැනෙන්නට විය. මට හැම වාරයකදීම වාගේ වඩාත් ප්‍රකටව දැනෙන්නේ පිම්බීමයි. හැකිලීම දැනෙන්නේ ලාවට වගේ. මේ ආකාරයට බලමින් සිටින විට මාගේ කමඨහන නොදැනී ගියේය. මෙසේ සිටියදී පාවල දන හිසෙන් පහළ වේදනාවක් දැනුනි. එය ඉවසාගෙන තව ටිකක් තව ටිකක් සිටිමි යන චේතනාවෙන් ගත කළෙමි. නැගිටීමේ අදහස බලවත් වූ නිසා ඇස ඇර බලන විට පැයකට වැඩි කාලයක් ගතව ගොස් ඇති බව දැනුනි. මේ කාලය මට දැනුනේ නිින්දක් නොනින්දත් අතර සිටිනාසය. ස්වාමින් වහන්සේ ස්වාමිනී මේ අද මාලද භාවනා අත්දැකීමයි. ඔබ වහන්සේලා නිදුක් නිරෝගී සුව අත් වේවා ප්‍රාර්ථනා කරන අතර ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. පොඩ්ඩක් ඔය මේ කියන්නේ අපිට මේ අවදිමත් බව ටිකක් තව වැඩි කරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මේ හිත බොහොම නිස්කලංක වුණාම Taman නිකන් අඩ නින්දකට වගේපත් වෙලා නම් ඉන්නේ එතන අර අවදිමත් බව ටිකක් අඩු ගතියක් තියෙනවා. ඉතින් සමහරලාවට හොඳට සක්මන් භාවනාවේ යෙදিলা කයසිත කර්මන්නේ කරගෙන ආවහම මේ හිතේ මේ අර අරමුණ ගෙවිලත් පවතින తත්වය තුල බොහොම පිබිදීමකින් අවදිමත් බවකින් ඉන්න පුළුවන් ස්වභාවය තියෙනවා. ඒ නිසා අර මේක ගෙවිලා යද්දි නිකන් තමනු නිකන් ඔහේ නිකන් පාත් වෙලා යනවා වගේ එහෙම යන්න යන්න දෙන්නේ නැතුව එහෙම වෙද්දි තමන්ට පුළුවන් ද තමන්ගේ මේ උද්‍යෝගය පවත්ව ගන්න. එහෙම නැත්නම් දැන් අරමුණ ගෙවිලා ගිහිල්ලා බොහොම සාන්ත මට්ටමක් තියෙද්දිත් බොහොම උපේක්ෂාවෙන් සතිය සතිමත්ත්වයේ දිහා බලාගෙන ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහවත් වෙන්න මට නම් තේරෙන විදිහට නම් තව පොඩ්ඩක් මේ මට්ටමේදී චුට්ටක් වීරිය තව ටිකක් වැඩි කරන්න ඕන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඕවා ඔහොම හැපිලි වෙලාම තමයි Tamanට තේරෙන්නේ මේ කොයි කොයි අවස්ථාවේදී පොඩ්ඩක් හිත නග්ගලා ගන්න ඕනේ, කොයි අවස්ථාවේදී හිත පොඩ්ඩක් තැම්පත් කරන්න ඕනේ. ඉතින් ඕවා අර මේ මේ ප්‍රියදුරු මහත්තයේ කොයි වෙලාවෙද ඔය අර ගියර් එකට දාන්නේ කොයි වෙලාවෙද වැඩි ගියර් එකට දාන්නේ කියලා ඒක පළපුරුද්දෙන්මනේ අහුවෙන්නේ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දිත් මේ තමන්ගේ භාවනාවේදී කොයි විදිහටද මේක ගාන්ට මේ සමබර කරගෙන යන්නේ කියන එක අත්දැකීමෙන්ම හොයාගන්න ඕනේ. තමන්ම ගවේෂණය කරන්න ඕනේ. ඉතින් වැරදි වැරදි ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ නවවෙනි ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස අපි භාවනා කරන්නේ කායායතනයට මුල් කරගෙනය. කයේ සිත බීදවන චිත්තක්ෂණයේදී තණ්හා මාන දිට්ඨි නැති බව ලොකු ස්වාමින් වහන්සේගේ ධර්මදේශනයේදී සඳහන් විය. සිතවිලි මගින් හිත පිට යන අවස්ථාවවලදී මුල්වන්නේ මනායතනයයි. එවිට අපට අකුසලක් සිදු වේද? පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී චිරජීවනයේ වේවා. හිත පිටගිය පමණින් අකුසල් වෙනවා කියලා කියන්න නම් බෑ. දැන් මන ආයතනය අපි තුමු හිත පිට ගියා විවිධ දේවල් හිතට අරමුණු වුණා. හැබැයි ඒ අරමුණ අරමුණ වශයෙන් දකින්න පුළුවන් නම් අරමුණට අහු වෙලා නැත්තම් මමෙක් හදාගෙන නැත්තම් අන්න එතෙන්ද සංස්කාර ගොඩනගෙන්න හේතුවක් නැහැ. මොකද දැන් දැන් බුදුරජාණන් වහන්සේ දැන් මීට කලිනුත් කිව්වා වගේ මේ චිත්තානුපස්සනාවේදී විස්තර කරන්නේ දැන් අපිටම රාගසිතක් ඇති වුණා නම් මේක මේ රාගසිතක් කියලා දැනගන්නවා. බුද්ධ වචනේෙම තියෙන්නේ දැන් චිත්තානුපස්සනාව විස්තර කරද්දී සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දන්ති පජානාති මේ දැන් මේ හිතේ කාමච්ඡන්දයක් තියෙනවා රාගසිතවිල්ලක් තියෙනවා ඔන්න මේ හිතේ රාගසිතවිල්ලක් තියෙන බව දැනගන්නවා ඉතින් දැන් බුදුහාමුදුරුවෝ ඕක කර්ම රැස් වෙනවය මේ ඕක කරන්න එපාය කියලා කියන්නේ නේද? ඕක මේ කාමසිතුවිල්ලක් රාගසිතුවිල්ලක් තියෙන බව Tamanට දකින්න පුළුවන් නම් අන්න එතකොට අපිට අරමුණ අරමුණ වශයෙන් තේරුම් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක හොඳ හොඳ මේ හැකියාවක්. මොකද මේ කුසල් අකුසල් කියන දෙකම විපස්සනා යෝගාවචරයාට හුදු අරමුණු විතරයි. එයා මේ විපස්සනාව හරහා මේ අරමුණු වලට එක එක කොටසක් හොඳ කොටසක්ය අනිත් කොටස නරක කොටසක්ය කියලා වර්ග කරන්න යන්නේ කුසල් හිතක් ආවත් ඒකත් එයාට හිතක් විතරයි. අකුසල් හිතක් ආවත් ඒකයත් ඒකත් එයාට හිතක් විතරයි. එච්චරයි. එයා බලනවා මේ කුසල් හිතක් ඇති වුණා ඒකත් ඔන්න ඇති වෙලා නැති වෙලා ගියා. ඔන්න අකුසල් හිතක් ඇති වුණා ඔන්න ඒකත් ඇති වෙලා නැති වෙලා ගියා. ඔච්චරයි. ඉතින් ඒ වගේ බොහොම එක්තරා අන්දමකින් අපේ ලොකු සායනාසය කියන්නේ මේක හරි රැඩිකල් වාදී මේ ක්‍රමයක්. මේ රැඩිකල් ඇක්සෙප්ටන්ස් කියනවා. මේ බොහොම අමුතු මේක සාමාන්‍යයෙන් අපිට මේ සදාචාර සම්පන්න මට්ටමේදී මේක පිළිගන්න හරි අමාරුයි. දැන් අපි සදාචාර මට්ටමේදී අපි හිතන්නේ අපිට නිතරම කුසල් සිත්ම පහළ වෙන්න ඕනේ. නිතරම කාමසිතුවිලි නම් කවදාවත් එන්න බෑ. ද්වේෂසිතුවිල්ලක් කවදාවත් එන්න බෑ. ওই වගේ අපිට ආචාර ආචාර ධර්ම සම්බන්ධයෙන් අපි හිතද්දී මේ පැත්තට නැඹුරුවක් තියෙනවා. නමුත් විපස්සනා යෝගාවචරය මේ කොයි දෙයකටත් සමහිත පවත්වනවා. එකක්වත් මේ මොකක්ද කියන්නේ මේ එකකටවත් විශේෂත්වයක් දෙන්න යන්නේ නැහැ. එයාට රාග හිතත් එකයි, ද්වේෂ හිතත් එකයි, මෝහ හිතත් එකයි. එයාට රාගයෙන් තොර සිතත් එකයි, ද්වේෂයෙන් තොර සිතත් එකයි. කොයි එකක් සිතක් විතරයි එයාට. ඒ නිසා මේ බය වෙන්න එපා මේ මේවෙන් කුසල් වෙයිද අකුසල් වෙයිද කර්ම රැස් වෙයිද ඒක නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ මේ දේවල් සංස්කාර සංස්කාර වශයෙන් දකින්න මේ ඇති වෙනවා සිතුවිලි ඇති වෙනවා මේව මගේ කරගන්න එපා ඔන්න මගේ කරගෙන ඒ ඔස්සේ ඒකට අහු වෙලා හිතන්න ගියොත් අන්න කර්ම රැස් වෙනවා ඒ නිසා මගේ කර නොගත්තොත් අකුසල් සිතත් Tamange විපස්සනාවට ආහාරයක් වෙනවා විපස්සනාවට අරමුණක් වෙනවා මේ බව තේරුම් ගන්නයි තියෙන්නේ අවසරයි සර් ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ආරම්භයේදී මාගේ භාවනාව වැඩේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමි. මුල් දිනවලදී වම දකුණ ඔසවනවා තබනවා ආදී වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළත් දැන් ඒවා මෙනෙහි නොකරමින්ම සක්මන් කරමි. එහෙත් එසවීම තැබීම රළු බව මුදු බව සීතල බව සිතට දැනේ. සෑහෙන වේලාවක් පැය භාගයක් පමණ සක්මනේ යෙදෙන විට රොබෝ කෙනෙක් යන්නාක් වාගේ දැනේ. පාදය ඇදී යන්නාසේ දැනේ. වේගය අඩු වේගෙන යයි. මේ අතර වාරයේ සිතවිලි ගලාගෙන එයි. ඒවා ප්‍රපංච නොකිරීමට වෑයම් කරමි. ස්වාමින්වහන්ස ඊයේ උපදෙස් ලබා දුන් පරිදි සක්මන් කරන ආකාරය ගැන නොසිතමින්ම ගමන් කෙරෙන ආකාරය බලන්නට උත්සාහ කරමි. මේ මාලද අත්දැකීම් කීපයකි. මේ පිළිවද ඔබ වහන්සේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු පතන අතර ඉක්මන් භවයකදීම නිවන් අවබෝධයට ප්‍රාර්ථනා කරමි. මුකුත් කියන්න විශේෂත්වයක් නම් නැහැ. ගිහිලා තියෙන ක්‍රමය හොඳයි. ප්‍රශ්නේ මුල පොඩ්ඩක් ආයි කියන්න පුළුවන් මහත්තයා? සක්මන් භාවනාව ආරම්භයේදී මාගේ භාවනාව වැඩි වැඩේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගනිමි. මුල් දිනවලදී වම් දකුණ ඔසවනවා, තබනවා ආදී වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළත් දැන් ඒවා මෙනෙහි නොකරමින්ම සක්මන් කරමි. හරි. හරි ගිහිල්ලා තියෙන ක්‍රමය හොඳටම හොඳයි. ඒ කියන්නේ අපිට يعني මුලදී තමයි ඔය විදිහට අර සතිය හඳුන්ලා දෙන්න අපි මේ බොහොම සරලව වම කකුල තියනකොට වම කියලා තේරුම් ගන්නවා. ඊළඟට දකුණු කකුල තියද්දි දකුණ කියලා තේරුම් ගන්නවා. ඊළඟට ආයි වම් කකුල තියද්දි වම දකුණ වම දකුණ මේක මේ දැන් අපි මේ දැන් හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ මේ මේ දැන් මාච් ෆාස්ට් කරනවා වගේ නේද කියලා. එහෙම නෙමෙයි. ඒකෙන්දී අර එතන එතන සතියක් ඒ තරම් යෙදෙන්නේ නමුත් මෙතෙන්දි මේ යෝගාවචරයා මේ වම් කකුල තියෙනකොට වම බව තේරුම් ගන්නවා. එයා දැනගන්නවා. ඊළඟට දකුණු කකුල තියද්දි දකුණු බව දැනගන්නවා. ඉතින් අඛණ්ඩව දැන් ඔන්න වමේ ඉඳන් දකුණට යද්දි හිත පිට යන්න දෙන්නේ නැතුව සතිය පවත්වනවා. ඊළඟට දකුණේ ඉඳන් ආයි වමට යද්දි හිත පිට යන්න දෙන්නේ නැතුව එයා සතියෙන් මේක දිහා දකිනවා. ඉතින් ඔහොම ක්‍රමයෙන් යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඊට පස්සේ තමයි ඔය දැන් මේකේ සඳහන් වෙන අර කකුලට දැනෙන මේ සිසිල් ගතිය වලට උෂ්ණ ගතිය වලට නැත්නම් වැලි පොළවේ නම් ඒකේ තියෙන ගොරෝසු බවට ඊළඟට ලණු පැදුරේ නම් ඒකේ තියෙන ගොරෝසු ගතිය වලට ඊළඟට අර අර අපි මුලින් දීපු ඒ සතිය හඳුන්ලා දීපු හඳුන්වා දීම සඳහා දීපු ක්‍රම වෙනුවට දැන් අර Tamanට ඍජුවම අත්දකින්න දෙයට ඔන්න හිත පිහිටනවා. ඉතින් ඒක තමයි ඊළඟට දිගටම යන්න තියෙන්නේ සෑහෙන කාලයක්. ඒතකොට ඒකේ පුරුදු වෙන්න තියෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි වෙන වෙන දේවල් ඕන්ට වඩා හිතන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අතින් විතර්ක කරන්න යන්නේ වම දකුණ වම දකුණ වශයෙන් හිතන්න යන්නේ විතර්ක කරන්න යන්නේ විතර්ක කිරීමකින් තොරව ඔන්න දැන් පාදයේ තියෙනකොට ඔන්න Tamanට සිසිල් බවක් දැනෙනවා. ඔන්න ඊළඟ පාදයේ තියෙද්දි ඔන්න තව සිසිල් බවක් දැනෙනවා. ඊළඟ පාදයේ තියෙද්දි ඔන්න ගොරෝසු බවක් දැනෙනවා. මේ මොනවාද දැනෙන්නේ? කියලා බොහොම සියුම්ම විමසමින් එහෙම නැත්නම් ඒ ඒ ගැන අවධානය තියාගෙන හිතින් මුකුත් හිතන්නේ නැතුව ඔන්න සතිය පවත්වාගෙන යනවා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් කරගෙන ගිහිලා තියෙන ක්‍රමය හොඳයි. දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ 11 වෙනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදේ මම සක්මන් භාවනාවේ යෙදුණෙමි වම් පතුල බිම තබන විට වම ලෙසත් දකුණ පතුල බිම තබන විට දකුණ ලෙසත් සිහි කළෙමි විලුඹේ සිට පාංගිලි දක්වා පතුල හොඳින් ලනුපැදුරේ ස්පර්ශ විය ලනුපැදුරේ ගොරෝසු ගතිය හොඳින් දැනුනි. විනාඩි 7ක් පමණ ගතවන විට යාන්ත්‍රිකව සක්මන් සිදුවිය. සතිය හොඳින් පැවතුනි. ශබ්ද සිතුවිලි වලින් බාධාවක් නොවිය. වම දකුණ කියා නොසිතා සක්මන් කළෙමි. මෙවැනි අවස්ථාවකදී සක්මන හොඳින් සිදුවේදැයි බැලීමට ඉඳ හිට වම දකුණ කියා සිහි කිරීම නුසුදුසුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ඔව් නුසුදුසුයි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඒ කියන්නේ දැන් හිත දැන් පුරු වෙලානේ තියෙන්නේ. හිත දැන් හිතට පුළුවන් අරම විතර්ක කිරීමකින් තොරව දැනෙන දේත් එක්ක හිත පවත්වන්න පුළුවන්. ඒ වෙලාවේදී ආයෙත් අපි හිතලා වම දකුණ දාන්න යන එක අනවශ්‍යයි. ඒක භාවනාවට කරන බාධාවක්. අවසර අවසාන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දිනපතා පරයන්ක භාවනාව කරන්නේ සක්මන් භාවනාවෙන් පසුවයි. සක්මන බොහෝ විට පැයක් පමණ කරමි. සමහර දිනකදී සක්මන පැය භාගයක් පමණ කරන විට මට තද නිදිමතක් දැනේ. සක්මන් භාවනාව වාඩි වීමට සක්මන නවතා වාඩි වීමට සිටේ. බොහෝ දිනවල ආස ආයාසයෙන් හෝ පැයක් සක්මන් කරමි. සක්මනේදී නාම රූපයන්ගේ ඇතිවීම බිදී යාම මෙනෙහි කරමි. ක්ෂණයක් ක්ෂණයක් පාසා නාම රූපයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම සිදුවන ආකාරය නිරීක්ෂණය කරමි. ගගනතලයේ වායුව කපාගෙන පියාසර කරන ගුවන් යානයක්සේ පාදය එසවෙන ආකාරය එහි මුල මැද අග දකින ආකාරය වායුව හරහා යවන ආකාරයත් එහි මුල මැද අගත් නිරීක්ෂණය කරමි. නැවත පහරේ පහර කරන ආත සහ ඒක පැහැදිලි නැවත කරන ආකාරයත් එහිදී මුලමැද අග දකින ආකාරයත් නිරීක්ෂණය කරමි. මේ ආකාරයට සක්මන කාලය පුරා මා මා දකින අනිත්‍ය ස්වභාවයයි. එක පසක් පයක් ඔසවා යවා තද කරන මුළු කයේම බර එම පාදය උසුලන ආකාරයද ඒ සමගම අනිත් පාදය එසවෙන ආකාරයද මෙනෙහි කරමි. ඉන්පසු පර්යංකයට ගොස් හොදින් හරිබරි ගැසී ඉඳගෙන මම මෙතන ඉඳගෙන ඉන්නවා මෙනෙහි කරමින් හිඳගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටිමි. හොදින් සංසුන් වූ විට හුස්ම කය දෙස බලා සිටිමි. බොහෝ දවස්වල මම හුස්ම ගන්නා බව තේරුණත් එම මුල කර්මස්ථානය ආනාපානය මට හොඳින් වැටහෙන්නේ නැත. මට කිසිම දෙයක් මෙනෙහි වන්නේ නැත. දෙයස් පියාගෙන සිටින මා ඉදිරිපිට දිස්වන්නේ හොඳින් ආලෝකමත් කම්පිත චංචල ස්වභාවය පමණි. බොහෝ වේලාවල ඇස කන දිව නාසය කය මන අක්‍රිය වී ඇත. මගේ කය තිබෙන බව මට නොදැනේ. වේදනාද නැත. සිතවිලි කිසිවක් නැති පාළු ලොවකි. මෙසේ බොහෝ වේලා සිටින විට සාමාන්‍යයෙන් විනාඩි 30ක් 40ක් මාගේ කයේ වේදනා දැනේ. ශබ්ද ඇසේ, සිතවිලි ඇතිවේ. කම්මැලි ස්වභාවය නිසා ඇස අරින්නට සිත්තේ. ඇස ඇරිය විට මාගේ දිව එසවිය නොහැකි ලෙස තල්ලට තද වී ඇත. බොහෝ කාලයක සිට මෙම ස්වභාවය මම අත්විදිමි. මුලදී බය වුණත් මෙය භාවනාවේ දියුණු ස්වરૂපයක් බවත් මම අවබෝධ කර සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ අවස්ථාව අනිත්‍ය මෙනෙහි කිරීමට සුදුසුද? එසේනම් එය කළ යුතු ආකාරය මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තිරාත් කාලයක් ඉහෙන් වැජපේවා. ඔබ වහන්සේ පාතනීය බෝධියකින් නිවන් අරමුණු වේවා. හොඳයි. ටිකක් හැබැයි සංකීර්ණයි මේ හුඟාත් අර තමන්ගේ පොතේ දැනුම පොඩ්ඩක් මේක අස්සට දාලා තිනවා වැඩි. පොතේ දැනුමින් තොරව තමන් පොඩ්ඩක් අර අත්දකින ඍජුව අත්දැකීමට යනවා නම් හරි සරල වෙනවා. අපි මේ භාවනා කරන අතරේදී මේක මේක පොතේ දැනුමත් එක්ක සංසන්දනය කරන්න ගියොත් පොඩ්ඩක් හිතට බර වැඩි. ඒනට බොහොම සරලව භාවනා පවත්වන්න. ඒ කියන්නේ අපි දැනෙන දෙයට මුල් තැන දෙන්න හිතන්න යන්න එපා. ඒ කියන්නේ අපි හිතලා මේක මේ මොකද්ද මේක අරකද මේක මේකද කියලා අපි හිතන්න ගියොත් ඔන්න අර සමනේ වේගෙන ගිය විතර්ක ටික ආයි අපි කූද්දලා ගත්ත වෙනවා. ඒ නිසා එහෙම කරන්නේ නැතුව මේ දිහා බලාගෙන ඉන්න තියෙන්නේ හිතන්නත් බැරි කෙනෙක් වගේ. හිතවිලි ආවොත් ඒකත් මේ සිතවිල්ලක් විතරයි. සිතවිල්ලක් සිතවිල්ලක් කියලා මෙනෙහි කරා ආයිත් බලාගෙන හිටියා. දැන් අපි මේ හිත මේ බලාගෙන ඉඳද්දී ඔන්න මේක මොකද්ද අරක මොකද්ද කියලා ඒ එන්න තායි සිතුවිල්ලක්. ඔන්න ඒක සිතුවිල්ලක් සිතුවිල්ලක් තු ආයි බලාගෙන හිටියා. ඔන්න ඔය වගේ ක්‍රමයක් තියෙනවා. මොකද මෙතෙන්දි මට නම් පොඩ්ඩක් මේ විස්තරේ කියවනකොට තේරෙනවා පොඩ්ඩක් අපි හිතන්න පෙළඹිලා තියෙනවා. ඕක ඉතින් අපි හැමෝටම තියෙන ලෙඩේ. මොකද අපි ටිකක් පොත්පත් ටිකක් බැලුවාම ධර්මයේ ටිකක් ඉගෙන ගත්තාම බණ ටිකක් ඇහුවාම ඉතින් අපි අත්දකින්න දේත් එක්ක අපේ ඒ දැනුම එකපාරටම සංසන්දනය කරන්න යනවා. ඒකත් අවශ්‍යයි හැබැයි භාවනා පරයන්කෙන් පස්සේ. ඒ කියන්නේ භාවනා පරයන්ක වෙලාවෙදිත් සක්මන් භාවනාව වෙලාවෙදිත් හැකිතාක් අර තමන් ඉගෙනගත්ත පොතේ දැනුම පැත්තකින් තියලා පුළුවන් තරම් සරලව තමන්ට ඍජුව දැනෙන දේත් එක්ක ඉන්න. හැකිතාක් මේ හිතට විවේකයක් දෙන්න. හිතට විතර්ක සංසිඳෙන්න, හිත මේ හිතේ තියෙන විතර්ක තැම්පත් වෙන්න, හිතට විවේකයක් දෙන්න උත්සාහවත් වෙන්න. දැන් අපි පුළුවන් තරම් මේ භාවනාවත් එක්ක මේ ඉරියව්වත් එක්ක එහෙම නැත්නම් මේ සක්මන් භාවනාවත් එක්ක මේ සතියෙන් ඉන්න ඉන්න මේ හිතට සෑහෙන විවේකයක් හම්බ වෙනවා. මොකද අපි මෙතෙක් කල් කරලා තියෙන හිත හිත ඉඳලා තියෙන්නේ. දැන් හිත හිත ඉන්න වෙනුවට මේ සිද්ධ වෙන ක්‍රියාදාමයක් නිරීක්ෂණය කිරීම හරහා ඒක තුල හිත නියැලීම හරහා අර හිතේ හටගන්න විතර්ක සංසිඳෙන්න ගන්නවා. එතකොට මේ විතර්ක සංසිඳීම අත්‍යවශ්‍යයි භාවනාවට. භාවනාවේ දියුණුවක් ගන්න නම්, ප්‍රගතියක් ගන්න නම් මේ විතර්ක සංසිඳීම අත්‍යවශ්‍යයි. ඒ නිසා භාවනා කරන කාලයේදී හිතන්න යන්න එපා. ඊළඟට අන්තිම කොටසේ මොකද්ද ප්‍රශ්නයක් අහලා තියෙනවද? සිතුවිලි කිසිවක් නැති පාළු ලෝකෙ. හරි හරි හරි. මතක් වුණා. දැන් එතෙන්දී ආයෙත් නැවතත් අහනවා මේ අනිත්‍ය මෙනෙහි කරන්නද කියලා. ඉතින් ඇත්තටම මෙනෙහි කරන්න කියලා දෙයක් නෙමෙයි යතන යන්නේ. දැන් අපි මොකක් හරි දෙයක් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි මෙනෙහි කරනවා කියන්නේ අර අපි මේ අර තැම්පත් වෙච්ච ස්වභාවය නැවත අවසර ගන්න වෙනවා. මේක මෙනෙහි කරන්නම නෙමෙයි යෝන. දැන් අපිට පුළුවන් නම් මේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් දිහා බලාගෙන ඉන්න. එතෙන්දී මේක වැටහෙනවා. මේක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. දැන් මේක දැන් මේ කෝප්පේ මම දකිනකොට මම මේ කෝප්පයක් කෝප්පයක් කෝප්පයක් කියලා මේ කියන්න අවශ්‍ය නැහැ නේද? මේ කෝප්පේ බව දන්නවා. දැන් ඊළාට මේ ඔර්ලෝසෝ දකිනකොට මම ඔර්ලෝසොක් ඔර්ලෝසොක් ඔර්ලෝසොක් කියලා කියන්න අවශ්‍ය නැහැ නේද? ඒ වගේ දැන් මේක දිහා හුදු නිරීක්ෂකයෙක් වෙනකොට මේක අලුතින් මේක මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න ඕනේ ඒ අනිත්‍ය ස්වභාවය Tamanට වැටහෙනවා. ඒක ඒක මේ දියුණුවේ නුවණක් බවට පත් වෙනවා. එතකොට මේ නුවණ දියුණු වෙන්න ඔන්න මුලින් Tamanට සමාහලාවට අර හිත පිට යන ගතිය අඩු වෙන අඩු කරගන්න තමයි ඔය හුස්ම ගන්නකොට ආස්වාස කරනවා දැන් පිට ගන්නකොට ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කියලා අපිට ටිකක් අර මෙනෙහි කිරීම යොදා ගන්නවා. හැබැයි හිතට ක්‍රමේ වැටුණාම මෙනෙහි කිරීම Tamanටම තේරෙනව බරක් කියලා. ඒ වෙලාවට ඒක අයින් කරන්න ඕනේ. අයින් කළා මෙනෙහි කිරීමකින් තොරව බොහොම සාන්තව දිහා බලන් ඉන්නයි තියෙන්නේ. නිසා එතනත් තේරුම් ගන්න මෙනෙහි කරන්න යන්න අවශ්‍ය ඔය මට්ටමේ ඉඳලා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තවදුරටත් අත්දකින්නයි තියෙන්නේ. අර තමන්ට පුළුවන් නම් හිතට මේ අවස්ථාවේදී නිකන් පොඩි විධානයක් වගේ දෙන්න පුළුවන්. මුකුත් බලාපොරොත්තු අවශ්‍ය නැහැ. මට මින් එහාට මේ බලාපොරොත්තු මගේ මුකුත් නැහැ. ප්‍රාර්ථනාවන් මුකුත් නැහැ. මම ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. මගේ ඉස්සරහට මේ රහත් වේයිද සෝවාන් වේයිද ධාන උපදවයිද මොනක්වත් නැහැ. ඒවා මගේ හිතේ ආවොත් ඒක මට වැරදි. ඉතින් ඒ හින්දා මේ හිතට නිකන් අවද මේ විධානයක් දෙනවා. මට මේ මුකුත් ඕනේ නැහැ. මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ තියෙන එක හොඳටම ඇති කියලා බොහොම සාවධානව බලාගෙන ඉන්නවා. ඒක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. ලිඛිත ප්‍රශ්න අවසන් වෙලා තියෙනවා. එතකොට කාට හරි තව දැන් 6යි 5යි තව විනාඩි 5ක් 10ක් අපිට ගත කරන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නෑ තවත් මේ අද සාකච්ඡා වුණු ප්‍රශ්න වල සමාන එකක්. දැන් ඇත්තටම සක්මන් භාවනාව පටන් අරගෙන පොඩි වෙලාවකින්ම අනායාසෙන් සක්මන කෙරෙන සිදු කරනවා. ඔය අතර පැය භාගයක් විතර යනකොට අර මුගක් අය විස්තර කර නිදිමත ගතිය, ඊට අමතරව වැනෙන සුළු ගතිය එනවා. ඒතර එහෙම අවස්ථාව සමහර වෙලාවට කරගෙන යන්නම බෑ ඉච්චරටම වැනෙන බීපු මිනිහා වගේ කියලාත් <laughs> හිතෙනවා. එහෙම වෙලාවට පාරංකට යන එක සුදුසු නැද්ද කොහොම හරි ඉවසගෙන පෑම සක්මන කරන එකද වැඩිය හොඳ නෑ එහෙම නීතියක් නම් දාන්න අමාරුයි ඉතින් Tamanට ටිකක් වෙහෙස වෙන්නත් පුළුවන් ඒ කියන්නේ Tamanගේ ශරීර සෞඛ්‍යයත් එක්ක සමහරවිට ඉතින් සක්මන කියන්නේ ටිකක් කායික කියන්නේ ශක්තියක් වැය වෙන වැඩක් නේ නේද? ඉඳගෙන ඉන්න එක නම් බොහොම ශක්තිය වැය වෙනව අඩුයි. ඉතින් සමන්ට තමන්ගේ කායික ශක්තිය අනුව පැයක් එක දිගට සක්මන් කරන්න අමාරු නම් තමාලාට ඒක නිකන් ටිකක් පැය භාගයකට පස්සේ නිකන් හානි කරයි. ඇත්තටම ඊළඟට වෙන්නේ ටිකක් ආයාස කර ගතියක් එන්න ගන්නවා. නිකන් මේ වද දෙනවා වගේ දෙයක් ඊළඟට වෙන්නේ. ඒ නිසා Taman තේරුම් ගන්න Tamanගේ මට්ටම මොකද්ද කියලා. කියන්නේ Tamanට හිතට වෙහෙසක්, ගතට වෙහෙසක් නැතුව නිකන් ප්‍රමෝදයකින් බොහොම සාන්තව කොච්චර කාලයක් යන්න පුළුවන්ද? අන්න ඒ මට්ටම ගියාට පස්සේ අපි ආයි තවදුරටත් තල්ලු කළා කරන්න ගියොත් නිකන් වැඩි එතකොට. ඒක Taman තේරුම් ගන්න මේක මේ කය කයට දැනෙන විඩාවක්ද? දැන් මේ කය වෙහෙසවල වැඩි නිසා දැනෙන විඩාවක්ද කියන එක Taman තේරුම් ගන්න වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස මම භාවනාව කරන බොහෝ අවස්ථාවල අදත් අවස්ථා දෙකකදීම පර්යන්කේ මම දැන් වාඩි සාමාන්‍යයෙන් මේ අපි වාඩි වෙන්නේ පුරුදු දිශාවට නමුත් භාවනාව එක සැරේට මට මගදි මතක් වෙනවා මං ඉන්නේ අනිත් පැත්තට එතකොට මගේ මූණ අපේ භාවනා ශාලාවේ ඉදිරිපසට නෙමෙයි පිටිපසට ඒ වගේ ওই සිද්ධිය දිගින් දිගටම සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඔයිට කලින් දවසක් භාවනා කරනකොට අය මූදුරල ගැන කියපු නිසා මට මතක් වුණේ දැන් භාවනාවේදී මම සතිමත්ත කොමාරි සමාධි මට්ටමක සිටියේදී මට දැනුණා මූදුරල මූද දියාවට යනවා. සාමාන්‍යයෙන් වෙරළ දිශාවට නෙමෙයි මූදුරල ගමන් කරන්නේ මූද ඇතුළත දිශාවට බලාගෙන හිටියා. මුහුදුරල ගෙවිලා යනවා ඇතුළු දිශාවට. ඒ වගේ දැන් ඒ සංසිද්ධියත් මට දැන් මගේ සාමාන්‍ය ජීවිතේට දකින්න දෙයට වඩා විරුද්ධ සිද්ධියක් වෙලා තිබුණා. ඒ ගැන ඔබ වහන්සේගෙන් මම අදහසක් දැනගන්න කැමතියි. දැන් විවිධ දේවල් ඉතින් හිතෙන්න පුළුවන්. يعني සංසිඳිච්ච මනසට විවිධ දේවල් අරමුණු වෙන්න පුළුවන්. හැබැයි අපි ඕවට ඒ තරම් වැදගත්කමක් දෙවිය යුතු නැහැ. ඒ කියන්නේ දැන් බොහොම සංසිඳිච්ච මනස ඊළඟට අර එහෙම මනස පවත්වනකොට අපේ හිතේ නිකන් මණ්ඩි තැම්පත් වෙලා තිබුණා නම් මොන හරි අතීත සිතුවිලි මේ අතීත සිදුවීම් ඊළඟට නිකන් අර ආසව මට්ටම් කියන්නේ යටම තියෙන මණ්ඩි තියෙනවා නම් ඕවා අර බොහොම තැම්පත් වුණාට පස්සේ ඔන්න එළියට දාන්න ගන්න පුළුවන්. ඉතින් ඕකට ඕවා ඔස්සේ හිතන්න යන්න එපා. ඒවට එහෙම්ම යන්න දෙන්නයි තියෙන්නේ. එකක්වත් මේ මම කරගන්න යන්න එපා. එකක්වත් මගේ කරගන්න යන්න එපා. ඒ වෙනුවට මේ එනේවා නිකම්ම එහෙම්ම අතාරන්නයි තියෙන්නේ. එකක්වත් ඒකටවත් වැදගත්කමක් දෙන්න යන්න එපා. ඔහේ අතල්ලා දාන්න තියෙන මේ එකක්වත් මම නෙමෙයි, එකක්වත් මගේ නෙමෙයි, මේ එකක්වත් මගේ ආත්මෙ නෙමෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මම කරන්නේ පිම්බීම හැකිලිම ඒ පිම්බීම හැකිලිම කරන එක හුඟක්ම සංසිඳිලා දැන් කලක ඉඳලා මේ අර ඒ අවස්ථා ඒ අවස්ථාවේදී මේ ඇතුලෙන් ඇතුලෙන් වෙන කම්පන චංචල උෂ්ණත් ඒ දිවල් මෙනෙහි කර මේ මේ දැනෙනවා ඒවා ගැන සිතන්නේ නැහැ සිතුවිලිත් එනවා සිතන්නේ නැහැ uh, එතකොට ඒ මෙහෙම ටිකක් වෙලා ඉන්නකොට මේ පිම්බීම හැකිලිම නැමත දැනෙනවා ඒ දැනෙන එක මෙනෙහි කරන්න ඕනේද නැද්ද? නැහැ. එහෙමයි. <laughs> ඉතින් දැන් අවශ්‍ය නැහැ නේද? ඒ කියන්නේ දැන් දැන් තමන්ට දැනෙනවා කෙලින්ම. ඉතින් ආයි මෙනෙහි කරන්න ඕනේ නැහැ ඉතින්. දැනෙනවා නම් ඒ මට්ටමින් අතර වෙන්න අර මුලදී තමයි අර මෙනෙහි කිරීම කියන එක මේ අර හිත පිට යන එක වළක්වා ගැනීම සඳහා දීපු උපක්‍රමයක්. දැන් Tamanට දැන් Tamanගේ හිත හොඳට තැම්පත් වෙලා පිම්බීම හැකිරීම නොදැනී යන මට්ටමක් ඔන්න මතුවුණා. එහෙම ඉඳද්දී ඔන්න Taman වෙන වෙන නිරීක්ෂණත් කළා. ඊට පස්සේ ඔන්න නැවතත් පිම්බීම හැකිරීම මතුවෙන්න මතුවුණා. ඉතින් ආයේ මෙනෙහි කරන්න ඕනේ ඒකත් ඇතිලා නැතිලා යන දෙයක් විතරයි. ඒක දැන් නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. ඒ හොඳයි. ආයි විතර්ක කරන්න අවශ්‍ය නැහැ. තමන් බලන්න හැබැයි. හුඟක් හිත පිට යනවා නම් අලුතෙන් කියන්නේ හුඟක් හිත කැළඹෙනවා නම් අන්න ආයි නැවත මෙනෙහි කිරීම හඳුල්ලා දෙන්න සිද්ධ වෙනවා. හොඳයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස භාවනා කරනකොට ඉරියව් හතරකින් භාවනා පවත්වන්න පුළුවන් කියලා මම ඉගෙනගෙන තියෙනවා මම සමහර අවස්ථාවලදී උත්සාහ ගන්නවා මම ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට මට නිකන් හිතෙනවා ආනාපානය කරන්න ඕන කියලා. නමුත් කිසිම දවසක ආනාපානය ඇඳේදි කරන්න අමාරුයි. ඒකට කොන්ද කෙලින් තියාගෙන ඍජුව වාඩි වෙන්නම අවශ්‍යයි. ඒක ඇඳේදි කරන්න අපහසු දෙයක්ද එහෙම නැත්නම් අසනීප කෙනෙක් ඇඳේ ඉන්නකොට ආනාපානය කරන්න පුළුවන්ද? ඒ කියලා ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි. මේ බුද්ධ වචනේම එනවනේ නේද? බුද්ධ වචනේම ආනාපාන සති භාවනාව විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ නිසින්දති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා. මේ හොඳට කය තැම්පත් කළගෙන මේ විදිහට ඍජු කයක් තියාගෙනමයි පටන් ගන්න කියන්නේ. ඒ හින්දා බුදුරහමඳුරු කියන්නේ මේ ඇලවෙලා කරන්න කියලා නම් කියන්නේ. ආනාපාන සති භාවනාවට විශේෂයෙන්ම මේ තමන් ඉන්න ඉරියව්ව හරිම වැදගත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනය නම් හොඳට පట్టල වෙලා වාඩි වෙලා කය ඍජුව තියාගෙන තමයි ආනාපාන සති භාවනාව කරන්න ඕනේ. ඒ නිසා ඔතන මේ සතර ඉරියව්වෙන් භාවනාව කරනවා කියන එකෙන් ආනාපාන සතියෙම සතර ඉරියව්වේ කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. දැන් අපිට දැන් ඔය ඉරියාපත පබ්බය ඔය මේ සතර සතිපට්ඨානේ කායanusasනාවේම එන ඉරියාපත පබ්බේදී බුදුහාමුදුර කියන්නේ මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. ඔන්න ඒක ඉරියව්වක්. ඊළඟට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඊළඟට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්නවා. එච්චරයි. හරිම සරලයි. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මෙච්චර සරලද භාවනාව කියලා. නමුත් මේ බුද්ධ වචනේ. ඉතින් Tamanට පුළුවන් නම් ඉඳගෙන ඉඳද්දී වෙන මුකුත් නැතුව මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. කියලා මේ වෙන මොකුත් නැහැ. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාගෙන ඉන්නවා. පොඩකින්න තාම මග. <laughs> එතකොට ඒ වගේම Taman මේ සැතපෙලා ඉන්නකොටත් නිදාගෙන ඉන්නකොටත් Tamanට වෙන මොකුත් අවශ්‍ය නැහැ. දැන් Taman දන්නවා මේ නිදාගෙන ඉන්නේ. ඔච්චරයි. එහෙම කරන්න පුළුවන් නම් ඕක තමයි ඒතරම මට්ටම් හිතන විදිහට යන්න පුළුවන් සරලම මට්ටම. ඉතින් අපි ඊට පොඩ්ඩක් සංකීර්ණ කරනවා. ඔන්න දැන් ආනාපානයක් බලන්න ගිහිල්ලා ඊළඟට එහෙම නැත්නම් ධාතු වශයෙන් බලන්න. ඒ කියන්නේ ඔය ටිකක් සංකීර්ණ කරගෙන තියෙන්නේ. දැන් අපිට ඒ සංකීර්ණ බව අවශ්‍යයි. හැබැයි කෙනෙකුට කෙලින්ම දැන් අර ලොකු සායනසි කියනවා වගේ මම දැන් මෙතන. හරිම සරලයි. ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනවා, ඇවිදින බව දන්නවා. සතපිලා ඉන්නවා, සතපිලා ඉන්න බව දන්නවා. ඒ ඇති හොඳටම සතපිලා ඉඳගෙන ආනාපානය කළ යුතුයි කියලා නීතියක් නැහැ. අත්‍යවශ්‍ය නැහැ. ඔව් කියන්න. හරි. නාස දැන් නිදාගෙන ඉන්නකොට ඇඳට ගියාම නිින්ද යනකම් නාසිකාග්‍රේට සිත තබාගෙන හිටියට වැරද්දක් නැහැ නේද? නාසිකාග්‍රේ කෙරෙහි සිත තියාගෙන. කමක් නැහැ. නිින්ද යනකම්. එතකොට ඉක්මනට නිින්දක් යනවා හැබැයි. හොඳයි ඉතින්. ඒ කියන්නේ වෙන වෙන දේවල් හිත හිත ඉන්නේ නැතුව ඔය ඉතින් හිත එක අරමුණක මේ තියාගෙන ඉඳීමේ වරදක් නැහැ ඉතින්. ඒ කියන්නේ Tamanth පුළුවන් නම් ඒ කියන්නේ හිතට එන මේ කියන්නේ එතනත් ඉතින් භාවනාවක්කොටම යන්න පුළුවන්. Tamanට මේ කියන්නේ පුරුදු වෙච්ච ක්‍රමයකට යන්න පුළුවන්. හැබැයි ඕන්ට වඩා අපි යෙදিলা කරන්න ගියොත් නිින්ද යන එක වලකිනවා. තමන් තමන්ට නිදා ගන්නත් උවමනාව තියෙනවා නම් චුට්ටක් ඉතින් අර නිින්ද යන්නත් ඉඩ දීලා බොහොම සංසිඳිච්ච විදිහට බලාගෙන ඉන්නයි තියෙන්නේ. දැන් මම එහෙම කරනවා මට ඉක්මනට නිින්ද යනවා. හොඳයි හොඳයි. <laughs> ඔව්. නින්ද ආනාපානේ නෑ සන්නාස ඉක්මන නින්ද යන්නේ නෑ මට මට ඒ ආනාපාන සතිය නිතැතින්ම වැඩෙනවා ඒකට එතකොට මට ඒක හුරුවක්ම වෙලා තියෙනවා ආනාපාන ඉතින් ඒකෙන් සිතිවිලි වලට යනකොට සිතිවිල්ලක් කළත් එහෙම හිතන්න වෙනවා මට හිතන අවස්ථා වෙනවා. නමුත් අරකෙම්ම සමහරලාට නිින්ද යනවා. පහසුයි මට ගොඩක් හාන්සි වෙනකොටම දෙන්නේ ආනාපානය. ආනාපානය. එනවනම් ගැටලුවක් නෑ. ඒ කියන්නේ දැන් හිතලා ගන්න නැතුව. ඔව් ඒක තමයි. කියන්නේ අපිට පුරුදු පුරුදු කරද්දී අනිවාර්යෙන් අපි පටන් ගන්න ඕනේ බොහොම කියන්නේ කය මේ ඍජුව තියාගෙන තමයි මේ ආනාපාන සති භාවනාව පුරුදු වෙන්න ඕනේ. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඊළඟට මේ ආනාපාන සති භාවනාව බහුලීකృత කරපු කෙනෙක් බහුල වශයෙන් වඩපු කෙනෙක්ගේ මේ මරණාසන්නයේදී සිද්ධ වෙන අන්තිම හුස්ම රැල්ල පවා මේ දැනුවත්ව සිද්ධ වෙනවා. සතියෙන් සිද්ධ වෙනවා. ඉතින් එතනින් අදහස් වෙන්නේ ඒ හුස්ම මේ ඉඳගෙන බැලුවා කියලා නේද? ඒ හුස්ම රැල්ල මෙහෙම බොහොම ඔත්පල වෙලා සැතපීලා ඉඳද්දි සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. දැන් එයා හැබැයි පුරුදු කරපු කෙනෙක්. නේද? එතකොට යාට අන්න ගැටලුවක් නෑ. යාට සමහරවිට නිදා නිදාගෙන ඉන්නකොටත් යාට ආනාපාන සතියේ හිත පිහිටවනවා. ඉඳගෙන ඉන්නකොටත් පුළුවන්, ඇවිදිනකොටත් පුළුවන්. එයා ඒක මොකද බහුලීකృత කරලා තියෙන්නේ. ගැටලුවක් නෑ. හොඳයි. සමහර අවස්ථාවකදී සක්මන් නතර වුණාම ආනාපානයට සිත යන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ කෙලවරදී සක්මන කෙලවර අවසන් කිරීමේදී නෙවෙයි. ඔව්. ඒක වැරදිද? නෑ නෑ කිසිසේත්ම වැරදි නෑ. <laughs> ඒ කියන්නේ දැන් දැන් වැරදි කියලා දෙයක් ඇත්තටම උතන ගන්න නැහැ. ඒ කියන්නේ දැන් අපි හිත හුරු කරලා තියෙන්නේ දැන් මධ්‍යස්ථ අරමුණකට. ඉතින් දැන් ඒක යාට නිකන් මේ gedara වගේ වෙලා තියෙන්නේ. ඒක ඉතින් ගැටලුවක් නැහැ. හොඳයි. එහෙනම් වෙන විශේෂ ගැටලුවක් නැහැ. එහෙනම් අපි අද ධර්ම දේශනාව સમાપ્ત කරමු. ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමු. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. අපේ භවනා ගැටලු සාකච්ඡා කරලා තිනවා. ඉතින් මේ අයුරින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා යම් පින් බලාපොරොත්තු වෙන අසරණ සත්ව පිරිස් වෙත්නම් මේ සියලු දෙනා අනුමෝදන් වෙත්වා කියලා මෛත්‍රී සහගතව අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු